සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි චාරිත්‍රාක් තියෙනවා මේ සෙනසුරාදා දවසේ මේ පැය පැත්තෙන් පැයකමාරක් ධර්ම සාකච්ඡාවක් සඳහා ගත කරන ඉතින් මේ දින චර්යාවදී බලනකොට අපි 2004 10 වෙනි මාසේ කරාට පස්සේ අද දක්වා දෙවෙනි මාසේ 7 වෙනිදා එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ තරම් කාලයක් අපිට මේ ධර්ම සාකච්ඡාව කරගන්න වෙලාවක් හම්බෙලා නැහැ. මොකද එක එක එක එක කරලා බාහිර ස්ථාන වැඩ නිසා අදත් ඇත්තටම අමිතිගල දවස තිබුණේක මේ කැන්සල් කරපු නිසා නැත්නම් ඒක නැතර කරපු නිසායි අද වෙලාව හම්බුනේ. ඉතින් ඒ විදිහට හම්බෙච්ච දවසක් අද සෙනසුරාදාවක් අප්‍රේල් මාසේ 11 වෙනිදා අපි බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහායි. ඒකෙදී වැඩපිළිවෙල පළවෙනි විනාඩි සල්පේ අපි විවස්ථාව කියව ගන්න ගන්නවා. මේකේ වටිනාකමක් ඇති කර ගැනීම සඳහා සියලු නිතිපතා සම්බන්ධ වෙන අයට තීරුවක් වීම සඳහා ඊට පස්සේ ඊතුරු පැය ඊතුරු කාලය දැනට අපි කරන්නේ සාමාන්‍ය ඵල සූත්‍රයේ දවසින් දවස එක එක එක එක පරිච්ඡේද කියවලා සාකච්ඡාට මාතෘකා සපයාගන්න එකයි. ඉතින් අපි එදා නතර කරපු තැන ඉඳලා පටන් අර ගන්නවා. එතකොට සභාවට අවස්ථාවක් තියෙනවා කැමති කෙනෙකුට අවස්ථානුකූලව ප්‍රශ්න ප්‍රකාශන හෝ ධර්ම මාතෘකා ඉදිරිපත් කරන්න. සමහර විටක මෙල්බන් වල ඉන්න කට්ටියත් ටෙලිෆෝන් එක මාර්ගයේ සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. එතකොට විවෘත ධර්ම සාකච්ඡාවක් බාටපත් වෙනවා. අපි ඔල්ලෝස් පැයෙන් 9ට නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මතක් කිරීමෙන් පස්සේ සියලු දෙනාගේම දැන ගැනීම සඳහා අදට නියමිත යෝගාශ්‍රමයේ කතිකාවත ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාගේම කාර්නික අවධානය මේ දෙසට යොමු වේවා කියලා ඉල්ලා සිටිනවා. හේෂා නාවද?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 සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අස්සද්දෝ යනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අසාසනික අදහසකින් තොරව ශාසන පරමාර්ථයන් අදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකෙන්ද ශාසන පරමාර්ථයන් වෙත හිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණනුව නැති ආධාර කාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. ශික්ෂා සාජීවෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහය ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත ભેදෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරට හේතු සම්පන්න බහුවේ පුද්ගලයන්ම ඇතුළත් කොටගත යුතු හේයින් මෙහි කරන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනොත් සම්පූර්ණ ලෙසිනොත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණ ආදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිව නැහෙයින් හේින්ද එයින් උත්තමාර්ථයේ වැළහි යාමට පැනෙන හේතු පැන හේින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිටසක් විය යුතුය. ගිහි පැවිදි කාවිසිනුවත ක්‍රමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයේම සඳහා භික්ෂුන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදීකට මේ පිරිස සම්බන්ධ නොවිය යුතුය. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සාරිලන සෑම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයි. යෝගාභ්‍යාසමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණ අධ්‍යාසයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයි. පිරිසුදු පැවතුම් දියුණු කරමින් කෝණකම් වංචක බව චාටුකතාදී සම්පූර්ණයෙන් දුර්ලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචමානි පදානංගයානි ඉද රාජකුමාර බික්කු සද්දෝ හෝති සද්ධාති තාගතස්ස බෝධි ඉතිපි සෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර්ථී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අප්පා බාදෝ හෝති අප්පා තංකා අප්පා තංකෝ සමවේපනි සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පදානක්කමාය අසටෝ හෝති අමායාවේ <clears throat> යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලාණ ධම්මාණං පහනාය කුසලාණ ධම්මාණං උපාදාය තහමවා දාල්ල පරක්කමෝ අනිකිට දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උද්‍යත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ <clears throat> අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා හිමානිකෝ රාජකුමාර පංචපදානංගියානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝපිසෝ දෙත්වා පබ්බාජේතයි වදාළෙහින් පැවිද්ද ලබා ගැනීමට පැමිණිය වුන් වහොත් ඕගෙන මනා පරීක්ෂණ දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා. එයින් සමර්ථ වූ කොම දස සිල්ලා සීලයක පිහිටුවා. පණ්ඩු පලාසයක වශයෙන් සුදුස්සනක නවත්වා. එරණ බණ දහම් හා වත් පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයේ සමර්ථ වූවම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘත්‍යා දෝහාදීන් හෝ පිංගුණ නැති අනුවන සදහ නැති කුසීත කම්මාදී අභාග්‍යකින් යුත් වූවන් පණ්ඩු බලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ಜಾති බෙහෙද, කුල බෙහෙද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිසු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමෙක් ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකුවද ආශ්‍රයට ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇතුළෙන් ආරාමික ලැජ්ජී පිසකේ ලැජ්ජී ධර්මයන් වෙනසී ආහකයෙන් පරීක්ෂාකට බාරගත යුතුය. පිටුති මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටසද දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුදුසු බාරකාර ආදී නැති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින්නේ හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්ලි කරන උපසම්පදාවෙන්ද යෝගාශ්‍රමීය මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමිපාණන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මපි සමනුපස්සාමි යතේවං මහතා මහතෝ අනත්තාය සංවත්තති යතයිදම් භික්කවේ පාවමිත්තතා. යයි වදාළේයින් ਸਰවනාර්ථයට හේතු පාපමිත්‍ර ආශ්‍රය විෂකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්ධේහි සංවා සංකප්ප යවෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයන් නී පීඨා එබඳු ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවලේ ජීවිතු. කාලට සුදුසු පරිදි සීකපත මැඩීමට කිසියෙකුට කිසිදක් නොලබෙන පරිදි පංච සතික සංගායනාවේදී තබාව දාල සංගඥාත්‍ය සිහිකොට කුඩා මහත් කිසිදු සීකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථා වලින් දැක්කන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං පරිපූර්ෙන්තෝන සීලම් පරිපූර්ති යනාදී ධර්මයන් සීකොට තේර මජ්ක්‍ධිම නාවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලුවත් පිළිවෙත් හොඳින් දැනවගෙන අනතිමානීව අන්ලස්ස සම්පූර්ණ කළ යුතුය. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුවනාදී වංග ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවගෙන දල දනුකම් ගතිහා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ ජුප්තිපන්න භාවය පුරුදු කළ යුත්තේ ගම්මැදීන් බණ කීම ආදී අසා කටයුත්ත හොඳින් දැනගෙන හිතුවක්කාර කරනකොට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි දැයි යෙදී යුතු නිද්දාරාමතා භසාරාමතා ඝනසංගනිකාරාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොහෙදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දස කතා වස්තුලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදී යුතු දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් දැනුගෙන නිතර මෙනෙහි කළ යුතුය. ප්‍රත්‍යාප්තියෙන් වෙන ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනත්වයේ වඳවන හේයි ධර්ම විනය පිළිබඳව මනා දැනීමක් ලැබෙන තුරු පර්‍යාප්ති ධර්මයේ උද්ඝාණයද ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශන ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගී සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණ ආදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. ඉතින් මේ කියවන්ට යෙදුනේ අපේ යෝගාශ්‍රම සංස්ථාවේ අංක 57 කින් යුක්ත විවස්ථාවේ කතිකාවතේ පළවෙනි අර්ධයයි 26 දක්වා අංක අපි මේ ගාවට පවත්වන ධර්ම සාකච්ඡාවේදී 27 වෙනි අංකයේ සිට 54 දක්වා පවත්වනවා කියන සීකන්ද වීමත් සමගව විවස්ථාව කියවීම මෙතනින් නැත කරනවා අපි මෙතන ඉල බලාපොරොත්තු වෙමු දීගනිකායේ සාමාන්‍ය බල සූත්‍රය ඉදා නැත කරපු තැන ඉඳලා සාකච්ඡාට සුදුසු මාතෘකාවක් ඉදිරිපත් කරගන්න. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ <clears throat> සක්කාපන භන්තේ අඤ්ඤම්පි දිත්තේව ධම්මේ සම්දිට්ඨිකං සාමාන්‍ය ඵලං පඤ්ඤාපේතුම් විමේහි සම්දිට්ඨිකේහි සාමාන්‍ය ඵලෙහි අභික්ඛන්ත තරංච පනීත තරංචාති වහන්ස මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයට වඩා මනාප වූ වඩා උතුම් වූ මේ අත්බව හිම ලැබෙන අනිකුදු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයක් පැනවිය හැක්කේද දැයි රජු පුලූත සක්කා මහරජ තේනහි මහරජ සුනෝහි සාදුකම් මනසිකරෝහි වාසිස්සාමීති හැකි මහරජාණනි එසේනම් අසන්න මොනවට සිත යොමු කරන්නයි කියන්නේමි භාග්‍යතුන් වහන්සේ වදාළසේක ඒවම් භන්තේතිකෝ රාජා මාගදෝ අද අජාත සත්තු වේදේහි පුත්තෝ භගවතෝ පච්චස්සෝසි එසේය වහන්සේ කියා වෛදේහි පුත්‍ර මගධේශ්වර අජාත ශත්‍රු රජ පිළිවදන් දුන්නේය භගවා ඒ තදවෝච ඉද මහරජ තථාගතෝ ලෝකේ uppajjati අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස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 සෝතේන සද්ධා පටිලාභේන සමන්නාගතෝ ඉතිපටි සංචික්ඛති. සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්භෝකාසෝ පබ්බජ්ජා නයිදන් සුකරං අඝාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපුන්නං ඒකාන්ත පරිසුද්ධං සංකලිකිතං බ්‍රහ්මචරියං චරිතුං යන්නෝනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදිත්වා අගාරස්මා අනගාරියම් පබ්බජෙය්යන්ති ගැහැවියෙක් හෝ ගැහැවි පුතෙක් හෝ අන් එක්තරා කුලයක උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි හේ ඒ ධම් අසා තථාගත බුදුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් සමන්විත වූයේ ගිහිගේ විසීම සම්බාධයකි අවහිරයකි. රාගාද්දී රජස් නැගෙන රජස් පතයකි. පැවිද්ද සම්බාධ නැති අභ්‍යවකාශය එලිමහන වැන්න ගිහිගෙයි වසන් හෝ විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට ඒකාන්තයෙන් පිරිසිදු කොට ශංක ලිඛිතයක්සේ මේ බඹසර සරන්නට පහසු නොවේ එබැවින් මම කෙහෙරවුළු බහවා කසාවත් හැඳ කසාවත් හැඳ පෙරව ගිහිගෙයින් පැවිදි බිමට වදනෙම් නම් යෙහිකයි මෙසේ නුවණින් සලකයි සෝ අපරේණ සමේන අප්පං වා භෝගක් කන්දම් පහාය මහන්තං වා භෝගක් කන්දම් පහාය අප්පං වා ඥාති පරිවට්ටම් පහාය මහන්තං වා ඥාති පරිවට්ටම් පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජති සෝ ඒවම් පබ්බජිතෝ සමානෝ පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු කාය කම්ම වචී කම්මේන සමන්නාගතෝ කුසලේන පරිසුද්ධා ජීවෝ සීල සම්පන්නෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ භෝජනේ මත්තඤ්ඤෝ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ සන්තුට්ඨෝ හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රස හැර මහත් වූ හෝ සම්පත් රස හැර මද වූ හෝ නෑ පිරිස හැර මහත් වූ හෝ නෑ පිරිස හැර කෙහෙරවුලු බහවා කසාවත් හැඳ පෙරව ගිහිගෙයින් පැවිදිමට පැවිදි බිමට වදී හේ මෙසේ පැවිදි වූයේම ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සමන්විත වූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ ස්වල්ප මාත්‍ර වූද වරදෙහිම බිය දක්නේ නිවැරදි වූ කාය වාක් කර්මයෙන් සමන්විත වූයේ එහෙයින්ම පිරිසිදු ආජීව ඇතියේ සිල්වත් වූයේ ඉන්ද්‍රියන්හි වැසූ දොර ඇතියේ බොජුන්හි පමණ දන්නේ සත්තන්හි සිහියෙන් හා නුවණින් හා යුක්ත වූයේ සිව්පසෙහි තුන්වැදෑරුම් සතුටින් සතුටු වූයේ ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මී. තෙරුවන් සරණයි. ඉතින් සම්බන්ධ වෙන්න මොකක් හරි තියෙනවා ඩිස්ටෝෂන් එකක් ආයෙසට ටෙස්ට් කතා කරන්න පොඩ. ආ හොඳයි මචං. මේ මම කතා කරනව ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා සර්. ආ හොඳයි. අපි මේ දැන් සාමාන්‍ය ඵල සූත්‍රයේ කොටසක් කියවන්න පටන් අරගත්තා අහගෙන ඉන්න. කතංච මහරජ බික්කු සීල සම්පන්නෝ හෝති. ඉද මහරජ බික්කු පානාතිපාතම් පහාය පානාතිපාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති ඉදම් පිස්ස හෝති සීලස්මින් මහරජ මහානතෙම මහානතෙමේ කෙසේනම් සිල්වත් වේද කෙසේනම් සිල්වත් වේද යත් මහරජ මෙහි මහානතෙමේ ප්‍රාණඝාතයේ හැරදමා ප්‍රාණඝාතයෙන් විසසින් වැළැක්කීවේ බහා තැබූ දඬුමුගුරු ඇත්තේ දඬුමුගුරු නොදරන්නේ බහා තැබූ ආයුධ ඇත්තේ ආයුධ නොදරන්නේ පවට පිළිකුල් කරන්නේ මෛත්‍රියට පැමිණියේ මෛත්‍රියෙන් යුක්ත වූයේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වෙසේ මේද ඔහුගේ එක් ශීලයක් වේ අදින්නාදානම් පහා මේක අලුතෙන් එන අයට මතක් කිරීමක් කරොත් හඳුනා දීමක් කරොත් නැත්නම් පර්ණායකත් මතක් කිරීමක් කරොත් අපි මේ සාමාන්‍ය ඵල සූත්‍රය මේ දීඝනිකායේ තියෙන ගාධික සූත්‍රයක්. ඒකකට සර්වඥන්සේ 15 වෙනි ඉස්සෙල්ලා ඉන්දියාව පැවතිච්ච සියලුම මත, දික්ටි, වාද, බමුණු මත උද්දුම විදියට සමාලෝචනය කරන සූත්‍රයක්. ඒක ඒක එකල පැවතිච්ච ප්‍රාග් බෞද්ධ මතිමතාන්තරය නැත්නම් බ්‍රාහ්මණවාදී ඉන්දියාවේ බුදුහාමර පහළින් ඉස්සලා තිබුණ එකේ හරි ලස්සන හරස්කඩක් පෙන්න අතර එවැනි අවුල් වියවුල් සහිත ලෝකයක බුදු කෙනෙකුගේ අවශ්‍යතාවය මතුවෙලා ඒක තේරෙන්නේ නැහැ කාටවත් ඒ යන ගතිය. එතකොට තාත්තමරපු අජාසත් රජුරන්ට දැන් හොඳටම සංවේගය පහළ වෙලා පියාමරපු එක නිසා සංවේග පහළ වෙලා මේක නැති කරගන්නට මතුආත්ම නෙවෙයි මේ ආත්මෙදීම දැන් කියන මේ ෆ්‍රස්ට්‍රේෂන් එක නැති කරගන්න. එහෙම නැත්නම් අසහනය නැති කරගන්නට මෙලෝ වශයෙන් ලැබෙන සාන්දෘෂ්ටික ඵලයක්. ditta ධම්ම සුඛ වේරණයක් අවශ්‍යතාවයක් මතින්. ඒකට කැබිනට් එක රැස්වෙච්චාම කියනවා කැබිනට් එක දන්නවා ඉතින් මොකද්ද වෙන්නේ කියලා. මේ මම ගියා අසවල් සාස්ෘණ වහන්සේට උන්වහන්සේට ගියාම උන්වහන්සේ මේ සාසත දිට්ඨියක් කතා කරනවා මේ ජීවිතේ මරණව ඉපදිනවා දිගටම එකනා යන්නේ ඉතින් ඒක නිසා මේ ආත්ම නෙවෙයි වැදගත් වෙන්නේ ඊගාව ආත්මේ කියනවා ඒ නිසා ඒක නෙවෙයි මට ඕන කරන්නේ මම මේ කොස් ගැන අහනකොට ඒගොල්ලෝ දෙල් ගැන කතා කරනවා තව එක්කෙනෙකුට අදාකට පස්සේ කියනවා ඉන්නකන් සැපෙමින්ද පල්ලා කාපල්ල බීපල්ල ජොලි කරපල්ලා. අනාත්මය ඊගාවාත්ම ගැන හිතන්න එපා කියලා උච්ඡේදවාදයක් කතා කරනවා. ඉතින් මම මේ සැප ඔක්කොම විඳින විදිහ මම දන්නේ මම ඉන්නේ. අසහනේ කියලා මොකක්ද ඔගේ තියෙන සාමාන්‍ය ඵලය. ඒක තව කෙනෙක් ගාඩි කියලා කියනවා තුන් දේ හොඳක් නෑ, කර දේ හොඳක් නෑ, අම්මෙක් නෑ, තාත්තෙක් නෑ. අකිරිය වාදයක් කතා කරනවා. ඉතින් එවැනි අකිරිය වාදයකට ගිහිල්ලා තමයි මෙයා තාත්තා මැරුවේ. දේවදත්ත ආපදේ දැන් ඒකේ ආධිනව විඳිනවා. විඳලා කියනවා අකිරේ වාදේ මම කරලා බැලුවා ඒත් නැහැ. මේ විදිහට කරලා අන්තිමට අපි ඔය ගියේ පාර කෙරුවේ සංජය බෙල්ලට්ටි පුත්තගේ මේ අමරාවික්කේක වාදයේ ඒකත් නෙමෙයි මේකත් නෙමෙයි ඒකත් නෙමෙයි මේකත් නෙමෙයි කියලා අවස්ථානුවාදී කෙලින්ම අවස්ථාවේ ප්‍රයෝජන ගන්න අවස්ථාවාදී අදහසක්. ඉතින් මේ තේරම රජු මුද්‍රජානන්තට හෙලි කරනවා. හෙලි කරුවාම ස්වාමීන් වහන්සේ මේ මං වගේ මේ අසහනයෙන් පෙළෙන කෙනෙකුට මේ ඔබ වහන්සේගේ තියෙන මහානගමේ හරි සබ්‍රක්‍මචරියේ හෝ මේ යෝගාවචර ජීවිතේ ලැබෙන මෙලෝ ඵල ගැන අහපුවම මෙලෝ එකෙකුට කියන්න දෙන්නේ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ අක්කු මේ මගේ රාජ්‍යය ඉන්න ගහලා එලවන්න රටින්නෙත් නැහැ නේ මේ මතයක් නේ තියෙන්නේ ඉතින් මට එලවන්නත් බෑ මම ධාර්මික රජ කෙනෙක් විදියට මේක වෙන්නේ ඉස්සලා ඇත්තට කාර්ය සභාවේදී මේ අමිති මල්ලේ කියනකොට ඒකේ ඉන්නවා ජීවක වෛද්‍යතුමා එතුම කතා කරලා කියනවා මට සාස්ෘණාංශනමක් ඉන්න ඔබ වහන්සේ කැමතිනම් මම යොමු කරවන්න කියලා. ඊට පස්සේ ඉතින් රජුරෝ කියන්නේ කෝකා ළඟට ගියත් එකක්. ඊට කියන කැමතිනම් ගිහලා බුදුහාමුදුරට යන් කියලා. පස්සේ රජුරෝ කැමති වෙලා තමයි දැන් බුදුහාමුදුරට යන්නේ. එතනත් ලස්සන සිද්ධි ටිකක් තියෙනවා. හඳ පායගෙන එන හැඳ ඇවි මෙයා රජුරෝ යොමු කරනවා කැලේකට. රජුරවන්ට දැන් සස්පිෂන් එකක් එනවා මාව මරන්න ට්‍රැප් එකක් කියලා. රජුරෝ වාහනෙන් ගිහලා වැහැලා පෙරහැරේ ගිහලා ගියාම එකනා පස්සේ එකනා යන අඩිපාරකට වැටෙනවා. එතකොට රජුරෝ කතා කරලා කියනවා දෙල්ලන් නෙවෙයි මේ පේන හරිය සැකයි මට මොකක් හරි වුණොත් කියලා ජීවකයට බයි. ඊට මෙතෙන් දෙල කතා කරන්න එපා. තා පොඩි දුරක් යනකොට ඉස්සරහා පොඩි පහම් පෙනේ යතන මෙතන මේක ආවට පස්සේ කතා කරන්න. දැන් රජුරවන්ට මොල්මන්නේ ටිකක් ඉස්සරහට යනකොට සරුවචානන්ද වැඩ ඉන ගහක් මුල පහනක්පත් වෙන එච්චරයි. හැමතැනම ගහ ගහ ගන්න පහන පහනපත් වෙන එක එකන භාවනා කරනවා ජීවිතය ගැන කතා කරන්න එපා. මොකක්ද කතා කරන්න බෑ සර්වචනසාරට ගිහිලා නඩුව කියන්නේ කියලා. ඊට පස්සේ තමයි දෙබස පටන් ගන්නේ. ඒකල මෙයා රජුරවණ්ඩ බුදුරජාණන් වහන්සේගේ ඒ විස්තරේ පුරා මුළු ඉතිහාසෙම තියෙනවා. අපි දැන් ඒ ටික ගෙවම් කරලා තියෙනවා. ඊට පස්සේ රජුරෝ බුදුහාමුදුර කතා කරලා කියනවා හරි ඔක්කොම හරි. උඹට ඕනේ මොකද්ද කියපන්. මට ඕනේ මේ ජීවිතේ වශයෙන් මේ අසහන දුරු කරගන්න නැත්තම් ශ්‍රමණ ඵලයක්. පැවිදි වෙනවා නම් හෝ ආගමක් වන්ද ගන්නවා. ඒකේ තියෙන ඵලය මොකද්ද කියලා දැනගන්න. ඉතින් එදා සරුවචන් වහන්සේ ඒ මේ ලෝකෙ කිම වැඩක් කරලා මේ ආග මේ මේ හිතේ අසහනෙ නැති කරන මොන තාලකින්වත් බෑ. ඒක ලස්සනට කියලා දීලා කියනවා එහෙව් ලෝකෙක ආගමක් කියලා ආධ්‍යාත්මයක් කියනවා කියලා යම් කිසි මිනිසෙකුට ඒ ආගම ආධ්‍යාත්මේ තේරිලා එයා ඒකට ගියාට පස්සේ එයා ඒ වෙනකොට රජසපාදී සිරිසප විඳලා තේරුම් ගත්ත කෙනෙක් නම් තේරෙනවා මේ නැවත ස්වභාවික ජීවිතයට වැටීම විතර සාමාන්‍ය ඵලයක් නැහැ. ආයේ එන්න ඕනේ වැද්දෙක් වෙන්න ඕනේ. ආයේ වනචාරි වෙන්න ඕනේ. ආයේ කැලේ නිකන් ඉන්න ඕනේ. අන්න ඒකදී සර්වචනාංශි පෙන්ලා දෙනවා. ඒ වගේ තැනකට ඇවිල්ලා මේ මිනිස්සයා රාජකාරී කරන වෙලාවකටත් වැඩිය කලින්ම නැගිටලා මුණපය හෝ අතපය හෝ දන සක්මන් කරලා භාවනා කරලා අනිත් රාජකාරී කරන කාටත්දී රෑ වෙනකම් භාවනා කරලා මේ ගත කරන ජීවිතයේදී යාට හම් වෙන මේ down to earth පොළොවට වැටලා ගත කරන ජීවිතේදී ඒ එන අසහනයක් නෑ කාටවත් පිළිකෙඩියක් දෙන්නේ නෑ දින දෙකක් කාලා ජීවත් වෙනකොට තියෙන මේ මූණ සතුටින් ජීවත් වෙන ගතිය සාමාන්‍ය ඵලයක් කියනවා ඉතින් ඒක මොන්නම යකාටවත් කියවට තේරෙන්නේ නැහැ අජාසත්තර දිරවලට තියෙනවා. මොකද රජ කරනවා කියලා කියන්නේ මල දඩුවන්නේ. ඒකෙන් නිදහසලා ගැලේකට ඇවිල්ලා ඉන්න හම්බ වෙනවා කියන එක කොච්චර සපද්ද කියලා අපි එතන ඉඳන් අතර කරේ. සාමාන්‍ය ඵලයේ කියලා කියන්නේ අපි හැම අර මේ දැන් නිවාඩු කාලේ ඉන්න නෑ ඉස්කෝලේ ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ එච්චරයි. කොයි මහානද කියලා බලන්න අද සතුටින් ඉන්නේ. පැවිදි වෙන්නේ මේ වගේ මේ ජීවිතේ ජීවත් කරවන්න කියන එක නෙවෙයිනේ. මොකද්ද කරබැද ගන්න. බැලගෙන අරක ලබා ගන්න බරනවා මේක ලබා ගන්න බරනවා කියලා රජ්ජුරුවන්ට තේරෙනවා ඒව ඔක්කොම ලබා ගත්තත් වැඩක් නැහැ කියලා. බුදුජානනාංශය කියනකොට මේ මහානකමේ තියෙන එතන එතන ජොලියේ ඉන්න එක කියලා කිසිම විඤ්ඤාචාර කෙනෙක් ඇවිදලා ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය ඵල මේ විදිහට දේශනා කරනකොට රජුරණ්ඩ ප්‍රතික්ෂේප කරන්න බෑ මොකද රජුව පරිප්පුව කාලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන නිසා අපේ සංඝයාට මොකුත් කියන්නත් බෑ බුදුහාමුදුරුවෝ උඩින් යන්න බෑනේ. බුදුරජාණන්සේ සාමාන්‍ය ඵලයේ කියලා පෙන්නන්නේ ධිට්ඨ ධම්ම වශයෙන් නිකන් රිලැක්ස් ලයිෆ් එකක්. down to earth life එකක්. ඉතින් ඒකේ නෑනේ කිසි ෆිලොසොෆි එකක්. ඒකේ නෑනේ කිසි ආගමක්. ඒකේ කියන්නේ නෑනේ සදාචාර කතාවක්. සදාචාර කියන සදාචාරේ කඩලා නෙවෙයි පොඩි දරුවෙක් අම්මත් එක්ක සෙල්ලම් කරනකොට no limits නේ. අම්මත් එක්ක තියෙන සතුට ඉතින් පොඩි ළමයට නෑනේ මේ අරක දේ හොඳ නෑ මේක දේ හොඳ නෑ කියලා කතාවක් ඒක අම්මට නේ තියෙන ප්‍රශ්නේ. ආ මේක බුදු දානන්සේ පළවෙනි වතාවට විස්තර කරනවා. ඒක නිසා මේ මූලධර්මවාදීන්ට එහෙම නැත්නම් මේ සුචරිතවාදීන්ට මේ සූත්‍ර උචි නෑ. ඒගොල්ලෝ කියන්නේ මහානුනාට පස්සේ අර බැටරි සිස්ටම් එකට කුකුළු හදනවා වගේ කූඩුවක දාලා ඉස්සරහින් කැම ටික හම්බ වෙනවා, වතු ටික හම්බ වෙනවා, පස්සින් කක්ක ටිකයි බිත්තර ටිකයි වැඩෙන්න ඕනේ. දවස් 45න් ගේම ඉවර වෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය රිට්‍රීට් එකදී කියන්නේ. නමුත් සාමාන්‍ය ඵලය කියන්නේ ඒක නෙවෙයි. සාමාන්‍ය ඵලය කියන්නේ ශ්‍රමණ ඵලය. ඉතින් ඒ විදිහට මේ පැවිදි වෙන්නේ අබ්බෝකාදෝ පබ්බජ්ජා. පජා සම්බාදෝ ගරහවාසෝ. ගෘහවාසයේ සම්බාද සහිතයි. මේක පැවිද්ද අභ්‍යවකාශය වගේ. ඇත්තට බලනකොට දැන් ගෘහ වාසයට වැඩි ටිකක් අමාරුයි පැවිදි ජීවිතේ. ඒ තරම් මේක සම්බාධ සහිතයි. පුදුමාකාර විශේෂකකමක්, පුදුමාකාර වගවීමක්, පුදුමාකාර බයක්, පුදුමාකාර ගෞරව සම්ප්‍රයුක්ත බයක් නිසා ගොඩනෙක් කියන පැවිදි වෙච්චාම වැඩේ ඉවරයි කියලා. හැබැයි පැවිදි වෙච්ච ගමන් යේසුස් වහන්සේ කුරුසෙත් දැනගත වගේ ඉර වෙනවා. කතා දෙකක් නෑ දිවෙලියට දාගෙන පැටර්න් එක තමයි තියෙන්නේ. ඒක ආගම විශ්ින් අපිට ඇඳපු කුරුසේ ඔය. බුදුසසුනේ සාමාන්‍ය ඵල පෙන්වන්නේ මේ පැවිදි වුණාට පස්සේ උඹට කිසි කෙනෙකුට වග වෙන්න ඕනේ නැහැ. උඹේ ජීවිතේ උඹත් ඉන්න පරිසරත් එක්ක ගත කරන මම දැන් මෙතන. ඒකට එන්න උඹට බැරිකමක් මොන හේතුවක්වත් නැහැ. ඒක දන්නවනම් පළවෙනි සාමාන්‍ය ඵලෙ. ගිය ගමන්ම දැනන්නේ රිලැක්සේෂන් එක. මම මේ ගත කරන්නේ මම සඳහා. කාටවත් රඟපාන්නවක්වත් මේ සියම්නිකාය නියෝජනය කරන්න ඕක රාමඤ්ඤනිකාය නියෝජනය කරන්නේ නෙමෙයි මොකද ඒගොල්ලෝ ඒක හදාන තියෙන්නේ අපිට නම් දක්වන්නේ නෙමෙයි <laughs> ඔය එක නිකායකත් විතරද මේ අපිට එහෙම නිවන් දක්වන්න ඕන නිකාය හදලා තියෙන ව්‍යවස්ථා හදලා තියෙන පිස්සු උන්දලාගේ පිම්පෙක්ටි වල නැහැ. ඒක තිබිච්චා අපි ආමනිකයි තමයි. එනේ මේ කංගනා වාට වැඩි අපි මේ ජීවිතේ කැප කරලා තියෙන්නේ. අන්න ඒක තීරුම් ගත්ත සංගයා නැති නිසායි මම පැවිදි නොවෙන්න තීරණය කළා. මම දකින හැම සංගයාම හරි ෆ්‍රස්ට්‍රේෂන් එකකින් ඉන්නේ. මට ඉස්සල්ලාම මතකයි මම මේ අත්තා මැරිච්ච වෙලාවේදී දානි තාරදනා කරන්න ගියා ඔය තෙලමුගල පන්සලට. ගියේ පන්සලේ ප්‍රධාන දායක අපේ මාමත් එක්ක පිරිවෙන. ඒ මලකට බැංචි පිරිවෙන. ඉතින් මං යනකොට එලිපැත්තේ පොඩි ආම්දු කෙනෙක් බලාගත් අතේ ඉන්නවා. අප්පා මට ඇතිවිච්ච පාළුව. මට හිතුණා මේ මේකටද මේ යන්න හදන්නේ පැවිදි වෙන්න අදහසක් මගේ දෙන්න මම මේ කතා කරන අවුරුදු 12 13 දී. ඒ හාමුදුරුවෝ එලිපත් උඩින් කරාට කණවැන්දුන් ගෑණියක් වගේ ඉන්නවා දකින්නකොට මට මහා හෙන ගහච්ච සෝම් පිටණයක් මතක් වුණා. ඉජාට මාම දැක වුණා පොඩි හාමුදුරුවෝ දුවලා ගිහලා දුවලා දැන් ආයිදෙවලා ආයිස්කෝලේ මැච්ච මොකද ආවේ අරේ මේ කියලා පටන් අරගත්තා. ඒක මට හිතෙනවා මේ මොන විකාරයක්ද මේ මේ පැවිදෙනවා කියලා කියන්නේ මේක මේ වගේ මේ පුස්කාච්ච බිම්මල් බැඳිච්ච තැනද කියලා. එපාම එපා වුණා. ඊට පස්සේ දවසේ දහම් පාසල් යනකොට සුබෝධාරාම හිටිය ලස්සන හාමුදුරුවෝ උපසම්පදාවට රජය දුන් ඇඬුවා. රජය දුන් ඇඬලා දැන් ඇතා සරසනවා. උපසම්පදාට යන ඉස්සලා ඇඳුම් ඇඳලා ගිනිනවා දැකලා තියෙනවද පාසල නාල. මම දැන් මේ මේ හැමෝම මෙහෙම වයින්නවා මම මෙතනින් ගිහලා පොඩි එකා වාඩිලා දැන් මේ බුදු හැමෝමගේ මෙහෙම ලුක් එකක් මට ආවා. මට හිතුණා බුදු අන්නේ මේ මොන ඇඳිල්ලක්ද මේ? දැන් මේ උපසම්පදා කරන්න ඇතා පිට ගෙනියන්නේ අපි තමයි කොඩි මල් පෙරහැර යන්නේ අපි දහම් පැන්නේ. මට අනික් කෙලවරට ගියා මේකද පැවිද්ද කියන්නේ අප්පා මේ රජය දුන් අන්තලා ඇතා පිට තියාගෙන මේ දෙකම දකිනකොට මට හිතුණා චි මොනම සාමාන්‍ය බලයක්වත් නැහැ මේ ලෝකේ කරවට්ටන්න කියලා ෆ්‍රස්ට්‍රේෂන්. ලෝකයට පේන රජයන්ගෙන් අදගෙන නා වාසල නාග ඇතකට. ඒ දෙකම මට හරි විවිධව පේනවා. අන්නේ මේ මිනිස්සු එක් විදියට මේ සාමාන්‍ය විදිය ගත කරන්න හැටි. මට කොච්චරද කියනවා මම ඊට පස්සේ ගිහි ගිහි භාවනා මධ්‍යස්ථානට සංගය නොදකින්න. මොකද මේ කරන රංගපෑම. ඒකෙද ওই සාමාන්‍ය ඵලයක්. මං කියන්නේ රෙදි ගලව ගන්න නටන්නේ කියලා මේ. මහානගමේ. නමුත් මේ අපි මේ පැවිදිුනේ මොකටද කියන එක. මේ ගෙවල් දොරවල තියෙන මේ කක්ක කොටවල තැලලා දාගෙන මෙහිවිල්ල වල මේ මොනවාද කවුරු ළඟ බලන්නද කියලා මේක කියනකොට ඕක ලස්සනට කියලා දෙනවා බුරුම පන්දිසාම. හරිම විනය ගල්පා. අය මොකක්වත් නැහැ ඒ දාස මෙහෙම මෙහෙම බලන්නෙත් නැහැ මෙහෙම ඉන්නේ කියලා කියනවා සාමාන්‍ය බලය කියලා කියන්නේ මොකද්ද මේ බබා හඳන්නේ නැති නිසා හොඳට බුදියන්න පුළුවන් ඇති බුලට වගේ බබා හඳයි ඇප්ලිකේෂන් අරවා එයි මෙයයි මොකුත් නැහැ බුදිය ගත්ත බුදිය ගන්න ඉතින් හොලිවුඩ් ලියක් කියලා තියෙනවා බඳින්න නැති කියලා ආවේ තමයි ඇඳේ දෙපැත්තෙම බයින්න පුළුවන් චල දැන් දරවසේ බෑනේ දෙපැත්තෙම බයින්න බෑනේ එයා පැත්තට ගියාම අත වැදිච්ච ගමන් වැඩේ වැඩේ පය. මොකක් කරකට. ඉතින් මේ ඒක නිසා අපි තෝරගත්ත මේ සූත්‍රය මේ පැවිදි වෙලා ඉන්න අයට හෝ මේ වගේ ඔපිතු තියෙන කට්ටියට පැවිදි වෙන්න ඉන්න කට්ටිය ඉන්නවානේ. ඉන්දරට කියලා දෙන්න මේක මේ කොමිට් ඉල්ලක් නෙවෙයි. කොමිට්මන්ට් එකෙන් එළියට යන එකක් හැබැයි ඒකේ තියෙන නීති ටිකක් තියෙනවා. අපි ඒක වයලේට් කරන්න ඕනේ නැහැ. ඒක කවදාකවත් දඬුවමක් වෙන්නත් එපා, කුරුසයක් වෙන්නත් එපා, කරගන්නත් එපා. ඉතින් එහෙම විවෘත භාවයක් නැතුව කොහොමද අපේ මනස වැඩෙන්නේ? ධර්මයක් හෝ විනයක් වැඩෙන්නේ කොහොමද? කොහොමද අපි යමක් උකහාගන්නේ? කොහොමද අපි ඉක්මන්නේ? ඉක්මෙන්න ඕනේ අපි හැම වෙලාවෙම මේ මම දැන් මෙතන කියන මේ රිලැක්සේෂන් එකට එන්න තියෙන හැම බාධාවක්ම බාධාවක්. මම දැන් මෙතෙන් එන්න තියෙන එකට උදව් කරනවා නම් මොකක් හරි එච්චරයි සමාපලයි. ditta dhamma sukhe. මෙලෝ වශයෙන්. දැන් ඊට පස්සේ මේ ගියංගේ වැත්තට හොඳ ටිකක් තියෙනවා මේක ඇහෙන්නේ නැහැ මුන්ට ලුණු මිරිස් කන්න තියෙනවා. මේක තියෙනවා මේක තේරිච්ච එක ගීගිය තැරපි කියන එක්කෙකුට බෑතෝ පිට අරකම බදාගෙන කකා ඉතින් අපි ප්‍රසිද්ධ බෞද්ධයෝ කියනවා අපි බුද්ධ හඳුන වැහැ නැගත හෙල්ල උරුමේ ගන්නවා මේ කියලා වැඩක් නැහැ එක එකට අතු දික් කළ වැඩක් නැහැ මොන උරුමයක්ද මේ තමන්ගේ තියෙන මේ ජීවිතය හම්බෙච්චලා වැඩේ කරගන්න බැරිද අප්පන් ආභෝගකන්දම් පහයි මහත්තන් ආභෝගකන්දම් පහයි කියලා හොඳ විතරක් තියෙන ඕන කෙනෙක් බඩේ පොකොත් අතුටිය ගන්න කියවන්න ඕන පැවිදිනවා කියන්නේ ඊට පස්සේ කියනවා සීලය රැකපන්. සීලය කියන්නේ හික්මීම, සීතල වීම, සංස්කෘතගත වීම. එතකොට තමන්ගේ ට්‍රැක් එක හැමතැනම දුවන්නේ අර <coughs> මම දැන් මෙතන කියන තැන වැඩි වෙලා යන්න. වැඩි ඉන්න පුළුවන් තැන. අන්‍ය විහිිත වෙන්නේ නැහැ කියලා කියන්නේ සිල් සිල් හිත 360ම කරකෙන්නේ. එතකොට අන්ත වූ රැප හොයන්න යන්නේ නැහැ, අන්ත වූ දුක් හොයන්න යන්නේ නැහැ. මැද හරිය කරකෙනවා. මැද හරිය තාම දෝලණය වෙනවා. අන්නේ දෝලෙන වෙන ප්‍රදේශයේට හික්මීම සීලාචාරකම පිරිසිදුකම ශිෂ්ට ගතිය කියලා කියනවා. අන්නේ ශිෂ්ට ගතිය එනකොට තමයි තේරෙනවා දැන් බුදුහාමුදුරුවෝ මගේ කැරියර් එක මගේ ආත්මේ බාර අරන් ඉවරයි. මම දැන් හික්මවන්න පටන් ගත්තා. මම දැන් ඉන්නේ කම්ෆර්ට් සෝන් එකේ. සුවපහසු ඉලවන ප්‍රදේශේ මම ඉන්නේ. ඒ වගේම ෆ්‍රික්ෂන් එක අඩු තැනක. ඕන නැති ගැටුම් නැහැ. ඒකට යන්න පුළුවන් කී ගමන් තේරෙනවා. Tamanට ඇවිල්ලා මට මාවතට වැටෙනවා. ආන්නේ විදිහට හික්මීමක් Taman තුලින්ම පැවතිලා එන්නේ නැති හික්මීමට කියනවා සීලබ්බත පරාමාස කියලා. එහෙම නොවි Tamanට මේ එනේන පාරේ සද්ධර්මයේ වැඩි වෙන, සත්පුරුෂෝ වැඩි වෙන, විවේකය වැඩි වෙන, හුදකලාව වැඩි වෙන දේ තමයි සීල කියන්නේ. එහෙම නැතුව මේ අඳුර පාන්නවත්, ඉලක්කම් ගණන් කරන්නවත්වත්, බාපනේ දානිකවත් නෙවෙයි. ඒක සම්මතිය තමයි. ආන්නේ හික්මීම තේරුම් අරගන්න මේ මේ කියන සික්මින තේරුම් අරගන්න ආගම කියන්නේ සීලක ඉඳලා ප්‍රඥාව ගන්න ඕනේ කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රඥාවන්තයට විතරයි මේ සීලය තේරෙන්නේ. ඒ කියන්නේ පැත්තට. පඤ්ඤාවත්තසයන් ධම්මෝ. ඒ වගේම සීල ප්‍රඥා දෙක ලෝකේ උතුම්ම දෙයක්. යම් කිසි කෙනෙක් විහිං තමන් හික්මෙනවා නම් එයාට ඒකට ඒකාන්තයෙන් සම්මාදිට සම්මා සංකප්ප තියෙනවා නැත්නම් සම්මා කම්මන්ත සම්මාජීව සම්මා වායාම ඉන්නේ නැහැ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැති කෙනාට සම්මා කම්මන්තයක් නැහැ. ඒ නිසා මේක බුදුජානනාංශය ඉදිරිපත් කරනකොට හෝ ඒ තමන් දැනට හික්මලා යම් ප්‍රමාණයක් අද විවේක සූර්ය බුද්ධ විනයන නම් හොදකලා බුද්ධ විනය ඒක සීලය නිසා නෙවෙයි අතරම ප්‍රඥාව නිසා ලැබිච්ච එකක්. තමා විශ්ින් මේකට අප කැප වෙලා මේ මේ මේ ශේෂ්ඨය තුල මම හැසිරෙන්නේ. ඒකට එක එක නැවිලා කියනවා ඒ පසුබෑමක්, කොටු වීමක්, සමාජශීලී නොවීමක්, වික්ත ප්‍රතිබල නැති නිසා තමයි මේ පටු වෙනවා කියලා මිනිස්සු කියනවා. මොකද Taman දන්නවනම් ඒ ශේෂ්ත්‍ය තුළ හැසිරෙනකොට මට වැඩි වැඩියෙන් හුදේකලාව තියෙනවා. මම දැන් මෙතන තියෙනවා. සත්පුරුෂය ඇසුරු කරන්න පුළුවන්. ධත් ධර්මයේ අහන්න පුළුවන් කියලා බුදුරජාණන්සේ ඒ ටිකට පොඩි බීම් එකක් දාලා පෙන්නනවා. සීලවන්ත වෙන්න කියලා. ඉතින් සීලය පිළිබඳව තියෙන ආඩම්බරය තමයි අම්මා මරණත් ගෙට ගිනි ගත්තත් දරුවෙක් මරණත් මේක සීලය කඩන්න බෑ. ඒ කිසිම දෙයකින් සීලය කඩන්න බෑ. එන්නේ ඒක නිතරම මතක් වෙනවා නම් මරණ මොහොතේදී ඒ මේ නැව ගිහිල්ලා මරණ වේලාවක ඒ ඔක්කොමලා ඉසాత බඳගෙන අඬද්දී වන්දනා ගමනක් යන මනුස්සයට මතක් වුණාලු මේ ගමන යන්න ඉස්සෙල්ලා පන්සිල් ගත්තා නේද ඒකෙන් මරලා ඕදි වෙනවා අපි ඉන්නේ සීලක නැව ගිහිල්ලා රට සීලක ආනේ ඒක මතක් වෙච්ච නිසා මේ මනුස්සයාට දිවි ලෝක යනවා අනික වල තක්කු මුක් වෙලා කලබල වෙලා අපායට ගිහින්. අනිත් වගේ කරදරයක් වෙන වෙලාවේදී සීලෙ මතක් වෙනවා නම් ඔය කවුරුවත් ඇවිල්ලා මම අතපය කරන්න පුළුවන් බනින්න පුළුවන් නමුත් සීලෙ කරන්න බෑ. මේක මම ගත්ත එකක්. අන්න ඒක මතක් වෙනවා නම් ඒ පුද්ගලයාට මෙයාට තමන්ට ගහන්න බයින කන් ප්‍රතික්‍රියා කරන වෙනුවට බලදැයි මේ සීලය අරසා කරන්න අකිරියයි ඕන කරන්නේ. ක්‍රියාකාරීකමක් ඕන යමක් නොකර සිටීමයි කියලා ඒ කෙනාට දැන් තාම මේ භාවනාවට පටන් අරන් නැත්තයි. ධ්‍යාන ලැබලත් නැහැ. විපස්සනා ඥානත් නැහැ. ඒ සීලය ආඩම්බර වීම මම මේ රකින්න සීලය ආඩම්බර වීම ඒකෙන්ම විපිලිසරකම නැති වෙනවා. අවිපරිසරතානන්ද කුසලාන සීලාන. ඒ සීලය දක්ෂ විදියට අර්ථකථන දෙනවනම් කාගවත් බලපෑමක් නෙවෙයි. රට්ටු ලව්වා වන්දව ගන්න සාදු කියව ගන්නත් නෙවෙයි. මෙහෙම සීල රකින්න බුද්ධ ධර්ම උත්තරමයන් වහන්සේලා අර දේශි මාර්ගයට දාන ක්‍රමයේ කියලා සීලේ අර්ථකථනය ගත්තා නම් ඒ කෙනාට විපිලිසරකම අන්‍ය වීත වෙන ගතිය නැති වෙනවා. ඉතින් ඒ ගතිය භික්ෂුවකට හෝ යෝගාවචරයකට හෝ අත්‍යවශ්‍ය නිසා තමයි වහන වැඩමුළුවක් පටන් ගන්නකොට අපි ඒ සීලයක් අලුත් කරලා දීලා පැවිද්දෙකුට උනත් සීලෙ මෙනෙහි කරගන්න කියලා කියනවා. මොකද එතකොට තමයි තේරෙනවා මගේ හිත අර විශාල ප්‍රදේශයක හැසිරෙන එක නතර වෙලා අඩු ඝර්ෂණයක් ඇති ප්‍රදේශයේ එහෙම නැත්නම් විවේකයට හුදකලාට බර ප්‍රදේශය හැසිරෙනවා. ආහනේ ඒ ටික දන්නේ නැතුව අපි මේ ඉලක්කම් දක්ින සීලයයි එහෙම නැත්නම් අරනිකාය සීලයයි මේනිකාය සීලයයි අනම්මනම් අරගෙන මේ මම උසස් අරයා පහත් කියන හැඟීම සීලය නිසා ටිකකට හරි ආවනම් බුදුහාම කියන අසත්පුරුෂය සීලය නිසා යම් කෙනෙක් මම උසස් අනුන් පහත් යාට සීලය අඩු නිසා යා පහත් මම උසස් කියලා හිතනවනම් සීල රැකීම නිසා අසප්පුරුෂ ඒක සාමාන්‍ය සුචිත්‍රවාදියාට නිටතරම හිතේ තියෙන පිළිකාවක්. ඒක ආරණ්‍ය වාසී සංඝයා තුළ තියෙන පිළිකාවක්. ඒගොල්ලෝ හිතනවා අපි උසස්. කමී පන්සලේ ආන්දරෝ ඉච්චර හොඳ නෑ. අපි තමයි උසස් කියලා. ඉතින් ඒකම මේ ආරණ්‍ය වාසී සංඝයාට භාවනා හරියන්නේ නැති වෙන්න හේතුවක් වෙනවා. මේ සීලේ තියෙන්නේ මේ තමන්ගේ ගමනට බාධා අඩු කරන්න මිසක් තාරාතිරම් මැනලා මාන්නක් කරගන්න ඇති කරන්න නෙමෙයිනේ. ඒ නිසා සීලවන්ත අසත්පුරුෂයයි කියලා බුදුහාමුදුරු විශේෂණ පදයක් දෙනවා. සීලවන්ත අසත්පුරුෂයෙක් වෙයි. ඒ මොකද සීලය අරගෙන ගාගෙන මම උසස් කියලා හදලා. ඒක සාමාන්‍යයෙන් මම බලලා තියෙනවා පිරිසක් අතර ගියාම සංඝ පිරිසක් අතර ගියාම මේ මිනිස්සු වඳින්නයි පුදන්නයි පටන් අරගත්තාම අපිට නිකම්ම මාන්නයක් එනවා. අපි අරන්නේ සංඝයා. අරකයි මේකයි කියලා. ඉතින් එතකොට දැනගන්න ඕනේ මේ වාතාවරණය මායя ඇවිල්ලා ඇඟිල්ල ගැහුවා. කෙලේශයක් ආවා. ඉතින් ඊට පස්සේ අඳිනවා. අර අර මේ මිනිස්සු අන්දන තාලට ඇඳලා පස්සේ ඉතින් කුරුසෙට යන ගැහුවා වගේ කඩුව දීලා වගේ හැරෙන්න පෙරලෙන්න බැරුව යනවා. අද ඔය මහානායක හමුදුන්ට වෙලා තියෙන දේවල් දිහා බලනකොට උත්සව වලට ගිහිලා ගත කරනකොට පව් කියලා හිතෙනවා. හොඳට ඕක වයසයි. විවල් දින නායක හමුදුරු බණ කී කිය ඉන්නවද එයා සාමාන්‍යනික සාමාන්‍යනික අන්තිමට ටෝක් එක හම්බෙන රාජකීය උත්සවේ ඉතින් හම්බ වෙනකොට මැසේජ් එකක් ආවලු කරුණා කරලා කතාව නැතර කරන්න. පොළේ අතර ගත්ත ගමන් එහෙම නැත කරා. කතා ඉවර කෙරුවේ නැහැ මොකුත් නැ නැත කරා. ඉතින් උත්සවය වුණා. ඊවල බයිසිකල් දැන් හෙට දානෙට සංඝයාට විශේෂ ආදකරු දානෙට බාර ගන්න බෑ කියලා. මොකද කියලා මේ දාලනේ වල දැන් චිට්ටයක් ආවොත් ඒක නැතර කරන්න කියලා දැන් මට මේ වයස වලට කරන්න බෑනේ. දැන් කතා කරනකොට නැතර කරන්න කියලා චිට් එක ආවා වගේ දානේ වල දෙත් චිට්ටයක් ආවොත් මේක වහම නැතර කරන්න කියලා ඒසවකලගේ දාන මට ඕනේ නැහැ. පුදුමාකාර වේසක් තියෙන ඔය ඔය සිල්ලුතුන්යි කියලා අපිව සංඝයාලා ගිහිල්ලා උඩ තියාගෙන කරන ওই පින්කම් වලදී මේ තීරසෙනෙකුට වෙදෙත් නැති වද දෙන්න. ඊට වැඩි කොච්චර ලීසි බලන්න දානශාලාවට ගිහිල්ලා දාන ටිකක් අපි දාන වළඳනකොට තියෙන ජොලිය. මොකාටද ඒක තේරෙන්නේ කියලා බලන්න. මොනම සෙරමනි එකක්වත් නැහැ ගියා Taman ටෝන්ට් එක බෙදාගත්ත වෙන්න පැත්තක දැම්මා ඉවරනේ ඒක කරන්න බෑනේ අපිට මහා ලොකු පිංකම් වලට ගියාම ඉතින් ඒව තමයි සාමාන්‍ය ඵල කියන්නේ. ඒක තේරෙන්නේ නැහැ මේ ගියන්න තේරෙන්නේ නැහැ පැවිද්දට තේරෙන්නේ නැහැ බුදුරජාණන්ස මේක මතු කරන්නේ අජාසත් රජුරු හරියටම ඇනේටමිකෙන් ගන්න. මොකද ඒ ස්වාමී ඒ රජුරු ඉන්නේ තාම දැඩි මේ මේ අසහනයකට අත්තම අරලා නිවන් දකින්න තරම් පින් තියෙන කෙනා. දේවදත්තගේ ධනුව කාලා මැරුවා. ඊට පස්සේ පළවෙනි ධර්ම සංගායනා කරන්නේ මේ රජුරු. මාස 8ක් මුළු සංඝයාටම කන්න බොන්න දීලා ධර්ම සංගායනකට මේ රජු. මොන් සෝවන් වෙන්නවත් බෑ. ආනන්තරිය අකුසල කර්ම නිසා. මොකද අහන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ධිට්ඨ ධම්ම වශයෙන්ම සාමාන්‍ය ඵලයේ මට කියලා දෙන්නේ කියලා. මේ දෙකයි බුදුහාමුදුරු කියලා දෙන්නේ. තව දිගට කියලා දෙනවා. කිසි අන්තිමටම තමයි ඔය සමාධි ආනිසංස ප්‍රඥාව ආනිසංස කියන. එතකම් පෙන්වන්නේ මේ සමාජ මට්ටමේ පැවිද්දෙකුට නැත්නම් යෝගාවචරයෙකුට සමාජ මට්ටමේ මේ යෝගාවචරකම ගැනීම නිසා සීලයක් විතර ගැනීම නිසා ඇති වෙන රිලීස් එක ඇති වෙන අභ්‍යවකාශ ගතිය. නමුත් ලෝක මට්ටමින් දිහා බලනකොට සීල් ගත්ත ගමන් කුරුසෙත් තියලා අනගත්තා එන ගහගත්තා වගේ පුදුමාකාර තදයක් නැවිලා තියෙනවා. ආන්න ඒක ආගම කියලා තේරුම් ගන්න. ධර්මයේ සීලය කියලා කියන්නේ සීතල වීමක්. ශීලාචාරාත වීමක් තමංගේ ශේෂ්ත්‍රයට ආලෝකය වට්ටගත්තා ඊට පස්සේ වැඩි වේලාවක් මාත් එක්ක මම මම දැන් මෙතන ඉන්න පුළුවන් නම් අන්න සීලයක් කියලා. එහෙම නැතුව මේ ව්‍යාපාර සීලේ ඒක හරියන්නේ නැහැ. සීලේ යන්න ඕනේ තමන්ගේ මට්ටමේ. මම දැන් මෙතන කියන්නේ. ඉතින් ඒක හැම තැනදීම මන්දර මම සාමාන්‍යයෙන් කතා කරනකොට මේ වර්තමාන මොහොතේ හිත ගැනීම සතිය පිහිටවීම හරහා මේ සාමාන්‍ය ඵල විස්තර කරන්න මේ යොමුක් ගුණයක් තියෙනවා. මම හිතන්නේ ඒකට විරුද්ධවත් මත ප්‍රකාශ කරන්න පුළුවන් වෙයි කියලා. මේව දිහා බලනකොට බලන්න අපිට මාත් එක්ක මම ජීවත් වෙනවනම් ඒක තමයි සාමාන්‍ය ඵලය. ඒක බුදුහාමුදුරුවෝ අගය කරලා තියෙනවා. එහෙම විවෘත මනසක් නැති මනස කවදාකවත් ලැබෙන්නේ නැහැ. කවදා වැඩෙන්න බෑ. ආන ඒකට ඉඩ නොතබ අපි කොච්චර සල්ලි හම්බ කරත් කොච්චර තාන්නමාන මොනවා හම්බ කරත් ඒවා තේරම අපි ගිරව කූඩුවකට ඇතුලේ දාලා දොරටු අගුල්ලාලා යහුවා වගේ තමයි වෙන්නේ අපිට අර නිදහස් වෙන්න තියෙන ඉඩ නැති වෙනවා. ඒක නිසා මෙතන ඉන්නේ ගොඩක් වෙලාවට දැනටමත් යම් ප්‍රමාණයක් තීන්දුව ගත ඇත්ත නිසා මේක කියත හැකි නමුත් මම මේ කියන කතාව තන්නේ කර ආර්ථික විද්‍යාවට විරුද්ධයි. තන්නේ කර දේශපාලනඥයන්ට විරුද්ධයි. තන්නේ කර සමාජ වර්ධනය කියන එකට විරුද්ධයි. හැබැයි එකක් තියෙනවා පුද්ගල වේදේදී තමාගේ ආධ්‍යාත්මික හදන එකට මේිට අර වෙන ක්‍රමයක් නැහැ. ඉතින් බුදුසසුන් මේ දෙකම හදලා තියෙනවා. එනිසේ ශාස්ත්‍රවේදයන් වහන්සේ නමක් විදිහට රජුරවන්ට රජය පිළිබඳව අනුග්‍රහ කළා තියෙනවා. දේශපාලන උපදේශකෙක් වශයෙන් ඉඳලා තියෙනවා. ආර්ථික සංවර්ධනයකොත් කතා කරනවා. සමාජ සංවර්ධනයකොත් කතා කරනවා. පුද්ගලික මට්ටමේ කතා කරනවා. ඒක ශාස්ත්‍රඥ වහන්සේගේ යුතුයකමයි. අපිට තියෙන ශ්‍රාවකයෝ වශයෙන් ඒ තමන්ගේ ආධ්‍යාත්මික වර්ධනය ඉස්සරහින් තියන වග බලාගත්තොත් පස්සට එන්නේ එන්නේ ඒ වෙන්න තියෙන අනික් කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා යෙදෙන කෙනාගේ ditta dhamma sukaya පාවා දීලා මේ මනුස්සයා මොන જાතියෙන් දේශපාලන ආර්ථික සමාජික ප්‍රතිපත්ති ඉස්සරහින් තිබ්බත් අමනායි අසත්පුරුෂයි අවිද්‍යාවයි අන්ධකාරයි එනිසා තමන්ගේ අභිවෘද්ධිය සඳහා එන්න එන්න කාලේ පොඩක් වැඩි වෙනවනම් එන්න එන්න ප්‍රදේශේ වැඩි වෙනවනම් එන්න එන්න එහෙව් කල්යාණ මිත්‍ර වැඩි වෙනවනම් හදිසි වෙන්නත් එපා. මේ මීට ඒක වර්ධනයකට දෙන එකයි කරන්නේ. ඉතින් ඒ ටික තමයි මට හිතුනේ මේ සාකච්ඡාව ආරම්භයේදී විග්‍රහයක් වශයෙන් ඉතින් අපි අරගෙන තියෙනවා පැය විනාඩි 40ක් විතර තවත් තියෙනවා අපිට විනාඩි 40ක් විතර මම ඉතින් ආරාධනා කරනවා මේ මට්ටමේදී සාකච්ඡා විවෘත සාකච්ඡාවක් බාටපත් කරන්න ඉතින් කාටරි තමන්ගේ භාවනා පිළිබඳ හෝ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධව නැත්නම් මේ සාමාන්‍ය බල සූත්‍රය අපි ඉදිරිපත් කරත කරුණු පිළිබඳව හෝ ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගරු ස්වාමීන් වහන්සේ එතන අජාසත් රජතුමාට හැකියාවක් ලැබුණද යම් කිසි අවස්ථාවක ඕකරපු ආනන්තරිය පාපසත් මේ තියෙන විපාකයේ යම් කිසි ආකාරයකට සාමාන්‍ය ඵල සූත්‍රය අනුව යම් කිසි නිහිල් කිරීමක් කරගන්න. ඒකට ඇත්තටම කියන්න අමාරු නමුත් ආනන්තරී අකුසල කර්ම කරපු කෙනෙක් විදිහට විශාලම කුසල් කිරීමට අවස්ථාවක් ඇති කරනවා. තිබුණු ගෙවි පහුවේ කර්ම අහෝසි කරන්න කටයුතු කර බවක් චරිතේ පේන්නේ නැහැ. ඒ කියන්නේ අහෝසි කරන්න නම් පැමිණි දුකට මුහුණ දෙන්න. පිට පැමිණෙන දුකට මුහුණ දීම තමයි පාප අකුසල අහෝසි කර්ම කරන්න තියෙන දේ. පස්ස ගහන්න නැතුව. එහෙම දෙයක් වුණාද කියන දන්නේ හැබැයි හිබුණට වැඩිය ශාසනික කටයුතු උදව් කරලා රාජ්‍ය අනුග්‍රහය දීලා පුදුම මේ සතුටක් ලැබලා තියෙනවා මේ ශාසනයක් දෝතට ගත්ත බබෙක් වගේ අරගෙන ශාසන බාහිරදාරකාරීකමක් අරගෙන තියෙනවා. බිම්බිසාර රජුල තමයි සර්වචනන්ත පෙන්වන්නේ ලෝකයේ ආදර්ශවත් රජෙක් විදියට. රාජ්‍ය කියන පුතේ කෙනේ රජෙක් විසින් හොරායයි මේ කසා කණේකය කියලා පිටවහල් කරනවා කියන තැන කියනවා රජෙක් වශයෙන් ගන්න තියෙන බෞද්ධ බිම්බිසාර රජු වගේ රජෙක් කියලා. බුදුරජාණන්සේ පින්වම් පෑවට පස්සේ ආදසවත් රජෙකුතුරට කලේ මේ අජානුත් රජු. ධර්ම සංගායනාව රැස් කරලා ඔක්කොටම පහසුකම් දීලා පූර්ණ අනුග්‍රහයක් කරලා තිබුණා. ඒතකොට සියලු වැඩ නැතර කරලා මේක කරලා තිබුණා. නමුත් අහෝසි වෙච්ච බවක් කියන්න අමාරුයි. මොකද ඒ තරම්ම අර පියා මරපු අකුසල කර්මේ බරපතලයි. හැබැයි එහෙම කෙනෙක් ඉසපොළොවේ ගහගෙන වහකාගෙන සීදී නසා ගන්න දඟනවා වෙනුවට ඒ වේගෙට සාසනෙට සලකපු එක සාසෙන්න හම්බෙච්ච විශාල ලාභයක්. හැබැයි Tamanට ලාභෙට නෙමෙයි. ඒ නිසා හොසි වෙච්ච බවක් නම් මේ මෙවදියා බලනකොට පේනවා. යම් කිසි ලිහිල් කිරීමක් කරගන්න ලැබෙන්නේ ලිහිල් කරන්න පුළුවන් මේක කල්පනා කර කර ෆ්‍රස්ට්‍රේට් කරන වෙනකොට පිංකම් කිරීම නිසා මොකද්දෝ ජොලියක් තියෙනවා. එයා කාලේ ගත කරන්න පුළුවන් තරම් සංඝයාට ධර්මයට සාසනයට කටයුතු කරන්න. ඒක කරන්න බෑ සාමාන්‍ය ෆ්‍රස්ට්‍රේෂන් එකක් තියෙන මනුස්සයෙක්. ඒක නිදහස් වෙනවා කියලා කියන්නේ ඒක පැත්තක රිලීස් එකක් තිබිලා ඊට පස්සේ ජීවකයාට පළවෙනි වතාවට ලෝකයේ රාජකීය වෛද්‍යවරයෙක් පත් කරලා වෛද්‍ය විද්‍යාව උසස්ම තැනක තිබ්බේ අජාතක රජුවා. එතකම්ම වෛද්‍යවරුන්ට සැලකුවේ වසලයට වගේ. සරව ලේ යත ගන්න වසලයෝ කියලා. බොනිසත් ධර්ම වල තියෙන්නේ වෛද්‍යවරයෙකුගේ ගෙදෙට්ට පින්නපාතවත් යන්න එපා ලැබිච්ච පින්නපාත විසි කරන්නයි කියලා. මොකද උන් වසලයෝ උන් ලේ අත ගන්න මිනිස්සු මොකද වෛද්‍යවරු බ්‍රහ්මණිය ඉක්මවලා ලාභ සත්කාර ලබන්න පටන් ගන්න යුගයේ. ඒතර කුල වේදේ කැඩිලා ගිය හැම කෙනෙකුටම වෛද්‍යවරු කෙන්න පුළුවන්. මේ තමයි ඉස්ලාම් වතාව ජීවකයයි කියලා කියන්නේ සිරිමාවට උපන් දරුවෙක් ගක්කරා රජපෞලින් වෙන්නේ නැතුව මාදා රාජකීය ගණිකාවක් නිසා විශ්ිකරපු දරුවා ගිහිලා කුමාරවරු අතර හැදිලා බිම්බිසාර රජුරුත් එක්ක හැදිලා එළියට ආවේ එයාට බුදුරජාණන් වහන්සේ මේ පවර්ලා තිබුණා සංඝයාට උපස්ථාන කරන්න. පස්සේ අජාතක රජු තමයි ඉස්ලාම රාජකීය වෛද්‍යවරයෙක් වඩපත්. ඊට පස්සේ තමයි වෛද්‍ය වෘත්තිය නම්බුකාර වෘත්තියක් වඩපත් වුනේ. ඊට ඉස්සෙල්ලා වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ වසල වෘත්තිය. පොදු ගුළු බීජයට හරහා වෙච්ච නිසා. අන්න ඒ වගේ ලොකු වැඩ ටිකක් කරපු කෙනෙක් මේ අජාතක රජු කියන්නේ. විප්ලවීය වැඩ විප්ලවීය වගයක් කරලා තිනවා. ඒකේ වටිනාකම තියෙන සාසනික පැත්තේ. අශෝක රජුට වගේ දේශපාලන බලය පාහුරු කිරීම නෙවෙයි පුංචි පුංචි රාජ්‍යත් කොසල් රජුගේ මේ යටත් රැසියක් වගේ ඉඳලා තියෙනවා. කොසල් රාජ්‍යයේ පුංචි රාජ්‍යයක් තමයි ඔය කිඹුල්ලත්තුරේ ශාක්‍ය ජනපදය මේ රජගහනුවර එවටිකේම කොසල් රාජධානී පුංචි කොටස්. නැතු මේ එච්චරම අධ්‍යාත්මය ජීවු කරන පැත්තෙන් හෝ පව් අහෝසි කරන පැත්තෙන් පේන්න නැහැ අජාතක රුචිතත්වයේ කාර්ය වෙනසක් ඇති වෙනවා. එතකොට ඒ සාමාන්‍ය බල සූත්‍රයට අනුව අජාසත් රජතුමා ලැබිච්ච සහනයක් නැහැ නේ බුදුහාමුදුරුවෝ ළඟට ගියා කියලා එතන. නෑ කියන්න බෑ. එහෙම නොවුණා නම් මෙච්චර ආශාවෙන් බහැලා සාසනික කටයුතු කරන්න බෑ. ෆ්‍රස්ට්‍රේෂන් එකේ හිටියා. එයා බ්‍රූඩින් ඒ ඔය පැත්ත කරලා මුල්ල කරලා ලෙඩෙච්ච බල්ලෙක් වගේ ඉඳ තිබුණා. දැන් ඊට පස්සේ එළියට බැස්ස වැඩ කරා. එතකොට එයාට අසහනයක් තිබුණේ නැහැ. එස්කේපිසම් එකක් තිබිලා තියෙනවා. අර අතෙන්දම වැටිලා මම තාත්තා මරුවා කියන එකේ විඳගෙන වැටිගෙන ඉන්න වෙනුවට ශාසනික කටයුතු බාර අරගෙන බීලා නෙවෙයි ස්ත්‍රී දූෂණය නෙවෙයි සූදු කෙලිල්ල නෙවෙයි ශාසනික කටයුතු යෙදිලා ලොකු රිලීෆ් එකක් තිබුණා හැබැයි ඒක අර භාවනාව සඳහා යෙදෙවද නැද්ද කියන එක නෙවෙයි එහෙම කෙනෙක් වෙන්නේ හුඟක් කාලවකට එක තැනක හිර වෙන එකනේ අර මානසික අසහන නිසා මෙයාගේ එහෙම එකක් තිබුණා ඒ පැත්තේ වාසියක් තිබිලා තමයි හැබැයි වාසිය බාහිර සාධනෙට අභ්‍යන්තර සාසනයක් නෙවෙයි. ඒක තමයි ඒ කියන්නේ ශ්‍රද්ධාවන්තෙන් අතර ඒක නේ අඩියටම ගිහිල්ලා නැහැ. අඩියටම ගිහින්. දැන් ඉන්න කට්ටිය අඩියටම යනවා. අටට අටෙන් එකකට ගිහින්. යාර බලවත් ශ්‍රද්ධාව පිහිටුනේ. ඒක අවුව ඉතින් ඔය පස්සේ කියවපු කතාව නෑ. නෑ ඒ අටුවාවේ තියෙන කතාවනේ. ඉතින් අපේ අපිට උදව් කරපු රජුරන්ට එහෙම ලියන්නේ නැතුව ඉතින් අටුවචන විනාසයට අප්සෙට් නේ එහෙම ඈ කවිතියර දාන්න පුළුවන් ඈ දාන්න පුළුවන් ඔක්කොම පසුකාලීනව කියන දේවල් මම කියන්නේ ඒවා 100ට 100 බොරු හෝ ඇත්ත කියලා මොකද මං ගිහිල්ලා විල නැහැ අපායට මං දන්නේ නැහැ කන්ස්ටිටියුෂන් එක දන්නෙත් නැහැ ඒ නිසා කීත හැකි ඉවා බුද්ධ නීතිය තියෙන කන්නේ ඒකට සර්වත්‍රික පිරිනම් පාන වෙලාදී ඔක්කොම කටයුතු වලට මෙයා තමයි උදව් කිඹුල්ලතුරේ ඒක වෙලා තියෙන්නේ මේනේ. ඒ වුණාට මේ රජවරු ගිහිල්ලා ධාතු බෙදා ගන්න රණ්ඩු කරපු රජවරු. ගාව ශ්‍රද්ධාව තිබිලා තියෙනවා. ඒකට හේතුව හිතා ගන්න පුළුවන් කැත පහර වැඩක් කරලා තියෙනවා. ඉතින් කැත පහර වැඩ කරපු නෑ ඒකට ශ්‍රද්ධාව නැහැ. ගැමුණු රජුරන්ට ආවේ දුට්ට ගාමී වෙච්ච නිසා. අශෝක රජුරන්ට ආවේ ඡණ්ඩාශෝක වෙච්ච නිසා. ශ්‍රද්ධාව එන්නේ එතන. මොකක් හරි උස්සන්න බැරි බරක් දීලා දුන්නාට පස්සේ ඊට පස්සේ මේ මනසට ආයි කියන්න දෙයක් නැහැ මනසට සාමාන්‍ය බලය තේරෙනවා. මොකද කරලා තියෙන අපරාධය හැටියට නෙදී. ඒක නිසා මේ <clears throat> මට නිල්ල බින්නකොට එක්කෙනෙක් කිව්වා මේ කාලේ හිටිය ඉන්න කට්ටියකින් ශ්‍රද්ධාව පිළිබඳ හොඳටම අපිට හිතා ගන්න පුළුවන් හිට්ලර් තමයි. අය මොකක් නැහැ කතා දෙකක් නැහැ ගත්තා ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගියා. ඒ මනුස්සයා තමන්ගේ ජීවිතය පිළිබඳ පූර්ණ පාණයක් තියෙනවා. ඇසිස්ටන්ට් කිව්වා ඔබ මම මරලා මගේ මිනිහ පුච්චලා ඉවරනට පස්සේ උඹට මැරෙන්න පුළුවන්. එයා එයා දීපු නීතිය. එයාට මරනවා මරනවා කියන එක Tamanටත් එකයි අනුන්ටත් එකයි. මගේ මිනිහා අහුවෙන්න තියන්න එපා හතුරට. ඒකට උන් කීතු කීතු කරනවා. මම මරලා පුච්චපන්. පුච්චුවට පස්සේ තමයි අපිට සීදීනස ගන්නවා. ඒකට ගහනවා මේ. Tamanගේ පැත්ත වරාද. ඒ තරමටම මේ පුදුම මේ Taman ගත්ත ප්‍රතිපදාව වෙන ජීවිතේ පූජා කරනවා කියන එක සිම්පල්. මොකද එයා ඒ තරම දැක දැක දැන දැන ජූස්ව මරලා තියෙනවා. ඉතින් මේ දෙකේ තියෙනවා මේ මොකද්ද අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. උගා ශ්‍රද්ධාව කැඩිච්ච එකාට ශ්‍රද්ධාවට ආ එන්න බැරිකම නෙවෙයි ආවොත් ඔරිජිනල් එකම හම්බුනේ ඩුප්ලිකේට් එකක නෙවෙයි මේ මෙල්බන් වලට ඇයනවාද මොකද කියන්නේ ඇයනවාද නේද රිදෙනවද යන්නේ ඉතින් ගන්න ජරේ තමයි ඇයනේ අද ඉන්න ජනක අපි සිකන්දිල් මාත්‍යත් ඉන්නවද කවුද අපේ ඩොක්ටර් ගන්න ආ ඉතින් මේ ප්‍රොෆෙසර් මොනවද කියන්න කියන්නේ මෙතන ඉතින් මම දීලා තියෙන මේක දැන් අර මුල්පත්ති පිළිබඳ විද්‍යාත්මක පොත්වල පෙන්වන එක විද්‍යාවට අනුව නවීන විද්‍යාවට අනුව ඒක තමයි දැන් පොඩ්ඩක් සාකච්ඡා කරන්නේ. ඒක අර මේ ප්‍රොෆෙසර් කඳුගොඩ ලියපු ආටිකල් එකට පස්සේ ඉම්ප්‍රූව්මන්ට්ස් තියෙනවද අර ක්වොන්ටම් තියරි එකේ එකක් තැනක නැති වෙන එක තැනක මත වෙනවා කියන එකට පස්සේ ඉම්ප්‍රූව් කරාද මොඩල් එක? නෑ ඒ ඒක දිස්සල මේ මේක සයන්ටිෆික් පේපර් එකක් විදිහට අපේ මම තව ආටිකල් දෙකක් කියලා තියෙනවා. මම බලන්න මේ ආටිකල් දෙක ගන්න පුළුවන් කියලා. ඔව් මම දැක්ක මේ ළඟදී මේ තායි ප්‍රොෆෙසර් කෙනෙක් දාලා තිබුණා මේ කැවොස් තියරි එකයි කර්මය සහ කර්මඵලයයි කියන දෙක anything can lead to anything කියන එකයි ඒකේ පුනරුත්පත්ති පෙන්වන්න හදලා තියෙනවා ක්වොන්ටම් ෆිසික්ස් වලින්. මම ඒක ආටිකල් එකක් මම දැක්කේ නැහැ. මම මමත් ලියපු ආටිකල් එකක් තියෙනවා ටිකක් පුදුත්පත්තිය ඒක ගැන විද්‍යාත්මක විඥානයෙන් කොහොමද වැඩ කරන්නේ කියලා. ඒක මම ඒවල බලන්නවා. ඉතින් මොනවාර කියන්නකෝ මේ වෙලාවේ ආටිකල් එකේ තියෙනවා අපිත් අහගෙන ඉන්නවා මෙතන ඉන්නවා මේ 30ක් 40ක් විතර. ඔව් මෙතන අපි වෙනන් දැන් මේ හැමදේම මේ බුදුහාමුදුරුවෝ කියපු දෙක දෙක 100 100 සත්‍යයි. විද්‍යාවේ ඒතර ඉච්ඡෙන් දුරට මැරින්නේ නැහැ ටික ටික මේ දිනු වෙනවා. මේ විද්‍යාව දිනු වෙන්න දිනු වෙන්න අපිට පැහැදිලි වෙනවා මේ බුදුහාමුදුරුවෝ කියපු දෙක තමයි දෙය තමයි විශ්ව සත්‍ය කියන එක. ඉතින් විඥානය පිළිබඳව මේ විද්‍යාත්මක මතයක් තියෙනවා දැන් ඒක හදාගෙන කොහොමද ඒක විඥානය වැඩ කරන්නේ කියලා විඥානය අසීමිත සිත අසීමිත වේගයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි දැන් කියන්න පුළුවන් ක්වොන්ටම් විද්‍යාවෙන් ඒ වගේ බුද්ධාමතෝ කියපු හැමදේම සත්‍ය බව නවීන විද්‍යාඥයන් පිළිගන්නවා දැන් අහලා කියලා මේ ලෝකේ පරමාණු බෝම්බ හැදුවේ ඉස්සර රොබට් කොපෙන්හයිමර් කියලා මහාවිද්‍යාඥයෙක් නොබෙල් සැවදිනු කෙනෙක්. එයා හුඟක් කම්පා වුණා එයා අදෝ පරමාණු බෝම්බෙන් ජපානි මිනිස්සු ගොඩක් මැරුණෙක් ගැන. ඊට පස්සේ ආ බුද්ධ ආගම ඉගෙනගෙන එයා ප්‍රකාශයක් කළා. අපි මෙච්චර කාලයක් මේ නෝ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ආදී නොඑක් දේවල් හොයාගෙන අපි නොබෙල් සැක දිනුවා. ඒ වුණාට මේ හැම දෙයක්ම බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙනවා දැන් අවුරුදු 2500 පෙර වෙන වෙන භාෂාවකින් කියලා ඒ වගේ උදාහරණ සත්‍ය බව විද්‍යා විද්‍යා ගන්න කටි ටික ටික බුද්ධාගම අතර හැරෙන එක නවත්තන්න බැරි තත්ත්වයකින් දැන් ඇවිල්ලා තියෙනවා මෙන්න මේම පොයින්ට් එකක් තියෙනවා ඒ ක්වොන්ටම් ෆිසික්ස් වලට බේස් වෙච්ච අර ෂෝඩින්ජන් ප්‍රකාශනය Schrodinger energy waves will collapse into matter whenever the consciousness interact කියලා consciousness එක වැදුනේ නැත්නම් එනර්ජි එක matter එක වෙන්නේ නැහැ කියලා ඒකට මම හරි ආසාවෙන් කියෙව්වා. ඒක තමයි දැන් අපි ඉතින් තමයි හැමදේම මවාගෙන ඉන්න කියන එකේ තමයි ඇත්තටම කියන්නේ. ඒකට තව කරුණු හතරක් බුරුමේ පණ්ඩිත ශාන්සි එකතු කරා. මේ සැරේට ඉස්සල සැරේ රිට්‍රීට් එකට ගියාට පස්සේ ඒ ශාන්සි කිව්වා රූපේ කියන එක පේන එකක් නෙවෙයි. රූපේ කියන්නේ ශක්තියක්. රූපේ පෙනෙන දඬ මතුවෙන්න කොන්ෂස්නස් එක විතරක් නෙවෙයි කම්මජ, චිත්තජ, උතුජ, ආහාරජ කියලා හතරක් බලපානවා. ඒ හතරෙන් කර්මජ වේගයත් හේතු වෙනවා එළියේ තියෙන රූප ශක්තිය අපිට ඕන රූපෙම වන්න. ආහාරයත් බලපානවා, ඍතුවත් බලපානවා. ඊට පස්සේ මම සායඩෝ ළඟට ගිහිල්ලා කතා කරලා කිව්වා සුවංශට නෝබෙල් ප්‍රයිස් හතරක් දෙන්න වෙනවා දැන්. දැන් එක ක්වොන්ටම් එක අල්ලගත්ත මිනිහට මෙච්චර තෑගි දුන්නා මේ කොන්ෂස්නස් එක නිසා හැදෙන්නේ කියලා ඔබ වහන්සේ මොකෙන්ද කියන්නේ කියලා. ඔබ හිතනවාද මම මේ හිතලා කියනවායි කියලා මම මේ කියන්නේ මේ ත්‍රිපිටකයේ තියෙනවයි කියලා මට පොත් ගොඩක් ගෙනල්ලා ඒ අභිධර්මයෙන් පෙන්ලා දුන්නා. පේන්නේ නැති රූපේ පේන රූපයක් බවට පත් වෙන්න කොන්ෂස්නස් එක විතරක් නෙවෙයි කර්මද වේග ආහාරජතා චිත්තද බලපානවා කිය. ඒ පැත්තට දැනට කොන්ෂ මේ සයන්ටිෆික් ගුණයක් කියන බවක් මම නම් දැකලා නැහැ. කොන්ෂස් එක දිගේ විතරයි යන්නේ. ඔපි අපි දැනට නවක විද්‍යා පිළිගන්නේ මේ සෑම් දෙයක්ම සැදිල තින්නේ ශක්ති තරංග වලින් කියලා. ශක්ති තරංග කියන්නේ ඉන්ටර්නෙට් වෙනස් වෙන ඒවා. ඒක කලැප්ස් වෙන්නේ ඒක කලැප්ස් වෙන්නේ කොන්ෂස්නස් එක කියලානේ කියන්නේ විද්‍යාව කියන්නේ අපි බුද්ධ ආගම කියනවා කොන්ෂස්නස් එක අමතරව කර්ම වේගය බලපානවා ඔය පුනරුත්පත්ති කතාව ආහාර බලපානවා ඍතුව බලපානවායි කියලා ඉතින් මම බැලුවා ගොඩක් පොත්වල මම දන්න විදිහට රිෆර් කරලා යම් කිසි කෙනෙක් මේ තමන් ගන්න ආහාරයේ හැටියට ඒ එනර්ජි එක මැටර් එකට ට්‍රාන්ස්ෆර් වෙන එක තමන් ගන්න ඍතුවේ හැටියට එනර්ජි මැටර් එකට ට්‍රාන්ස්ෆර් වෙන එක පිළිබඳව දැනට හිතලවත් නැහැ. ඒ නිසා මම ඉල්ලා ඔව් ඉතින් දුලවිත් නැහැ මොකද ඉස්ලාම කියන්නේ සාමාන්‍ය අර බටහිර විද්‍යාඥයන්ගෙන් දියුණු වෙන්නේ ටික ටික. ඔව්. බටහිර තමයි එන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වගේ තැන්වලින්. මෙච්චර කාලයක් හිටිය උසස් විද්‍යාඥයෙක් මේ ස්ටීවන් හෝකින් කියලා වහන්සේ අහලා ඇති. හොකින් සෝ හෝකින් යා දැන් පොතක් ලියලා තියෙනවා මේ ග්‍රෑන්ඩ් ඩිසයින් කියලා. ඒ පොතේ මෙයා ඔප්පු කරලා පෙන්වලා තියෙනවා නිර්මාණ කරන කරු වෙන දෙවියෙක් කෙනෙක් ඉස්සෙවිතර නැහැ කියලා. ඒ වගේ අර බුද්ධ එයා බුද්ධාගම තදාල්ලේ නෙමෙයි කිහිල්ලෙන් අට අනිත් ආගම ලේවා සමරකේව බොරුවේවා උපු කළ පෙන්වන වැරදි කියලා. මට ඒක වෙන්නේ මේ මේ රියැක්ෂන් එකක් විදිහට. ඒක නිකන් දෙයෝ බාරගත් එක නෑ කියන රියැක්ෂන් එක. අපිට බෞද්ධයන්ට එහෙම රියැක්ෂන් එකක් නෑ. අපිට බුදුජානනාංශයෙන් පෙන්නලා තියෙනවා කොන්ෂස්නස් එක විතරක් නෙවෙයි. ඒක හේතුක නෙවෙයි හේතු අඩු ගානේ හතරක් තියෙනවා. ඒ නිසා අපිට ඩිස්කෂන් එකට යනවා නම් ඔය වගේ මේ දේවවාදී අගහ කතා කරන අපිට ඇඩිට පළල් විෂය පළල් ශේෂ්ත්‍රයක් අපිට තියෙනවා. කර්මය කියන එක තමයි ප්‍රොෆෙසර් ඔය හයිලයිට් කරගෙන යන්නේ. කර්මයක් බලපෑමක් තියෙනවා ඔකේ ඔය. හරි. ඒක ඇති ඒක තමයි අපේ පැත්තෙන් කන්ට්‍රිබියුෂන් එක. පැත්තට විද්‍යාව දැන් යන්නේ. ඔව්. ඒක ඒක අපිට ඇත්තටම තියෙනවා මම මම කියුවා අජි අමිත් ගෝස්වාමිගේ පොත මේ ටිබෙටන් බුක් ඔෆ් ඩෙඩ් එක ප්‍රූව් කරන්න ගහපේක. ඒකෙත් කරන්න හදන්නේ මේ කර්ම ශක්තියක් වගේ එකක් මේ එනර්ජි එක මැටර් එකක් බාටපත් කරන්න කොන්ෂස්නස් එකට අමතරව වැඩ කරනවා. ඒකෙන් තමයි නිවන් දකින්න පුළුවන් පාර තියෙන්නේ. ඔව් නිවන් දකින්න පාර තියෙන එක නම් මම දන්නේ විද්‍යාවට තාම ගෝචර වෙනවාද කියලා. අපේ කය සිතාරක මේක වැඩ කරන්නේ නැතිනම් දැනට පෙනෙන බුද්ධාගම කියන එක තමයි ඇත්ත කියලා. ඒ කියන්නේ බුද්ධාම කියන එකද සයන්ස් <clears throat> එක ලං වෙවි ලං වෙවි එනවා පැරලයිස් පැරලල් වේගන පැරලල් වේගන එන එක තමයි තියෙන්නේ. ඔව් ඔව්. සන්තෝෂයි thank you very much අදහස් ඉදිරිපත් කරාට මේ ওই පොඩි උන්ට මොන මොනවාරි කියලා දෙන්න ඕන නිකන් ඉන්න දෙන්න එපා. අවසරයි. නෑ ඒක සරණයි. ඒ තියනවාද චිත්‍ර ප්‍රශ්න? වෙනලා බුදු කරලා යනවා කියලා මම අහනවා. ඒක පස්සේ නැද්ද කියනවා. වටිනවා හරි වටිනවා. Thank you. සයිහන්සේ අර ග්‍රයින්ඩර් එකේ සයිස් එක මොකද්ද කියලා කිව්වොත් මට අර බ්ලේඩ් එක අරන් එවන්න පුළුවන්. මේ ඒව තියෙනවද අඟල් 6 6 විතර සයිස් එක අර ඈ නෑ ඒ ඒ ඒකට දාන්න පුළුවන් මැක්සිමම් සයිස් එකක් තියෙනවා සමහර නැත්නම් ඒක කැපෙනවා මේ මේ අර ගාඩ් එක නැතුව යන්න බෑනේ. ඒ කාඩ් එක ඇතුළට වැටෙන මේ සයිස් එක තමයි තියෙන්න ඕනේ. අඟල් 6. අඟල් 4 ලෝන වේරකොට ඉන්න හොඳ වෙලාට ළඟ. ඌ තමයි ඔය ලනු දෙන්නේ මට. ආ. අඟල් 4 නම් හරි. ඒ කියන්නේ 115 විතර වගේ. හරි හරි හරි. ඒ ලයිස්තු හම්බුණානේ. ඊවහම සන්නන්. මේ මගේ භාෂාව තේරෙනවනේ ලියලා තිනවා මම මේ ගෙස් කරලා එව්වේ මම හිතා චිත්තාන්තරුණා කියලා. නෑ හරි හරි මට තේරෙන්නේ නැහැ කිව්වට. දැන් ඒකට මට ජොලියක් නෑ මේ shopping යන්න හම්බ වෙන්නේ. ඒකයි මට upset එක. ඒ ආවම තව මොනවද කියනවා බලන්න බය වෙන්න එපා ඒක. දැන් මෙච්චරත් ලිස්ට් එකක් තියෙයි කියලා මං හිතුවේ නෑ කොහොම හරි ඊ වෙනකොට ලිස්ට් එක හැදුනා. හැබැයි ඒකනේ ධර්ම සාකච්ඡා කියන්නේ බොරු කතා කරන්නේ. ස්වාමීන් සවසරයි අර මේ විශාකා මහෝපාසිකාව අනාථපිණ්ඩික සිටුතුමා වගේ මේ අය අර බුදුරජාන්සේ දේශනා කරනෝනේ ආත්ම හතකින් මේ සෝතාපන්න කෙනෙක් නිවන් දකිනවා කියලා. නමුත් ඒ ඒ ශේෂ්ත්‍ර ඉක්මවලා ගිහින් තියෙන හතර දිනෙද්ද පස් දිනෙද්ද ගැන කියවෙනවා. එතකොට මේ සමිනස ඒ වගේ දැන් යම් හේතු යෙදෙනකොට එහෙම මේ දැන් වෙනස් වෙන්න පුළුවන් වගේ ඔය අජාසත් රජුරුන්ගේ කර්ම විපාකේ බලවත් භාවය අඩු වෙන්න හැකියාවක් තියෙනවා සමහරවිට. ඒකට හේතුව මේ <clears throat> ලෝණපල සූත්‍රයේ තියෙන <clears throat> ලෝණපල සූත්‍රයයි සංකදම සූත්‍රයයි මේ දෙකේ කතා කරලා කියනවා මේ සංකදම සූත්‍රයේ කතාව පසුමත් එක්කම ඉගෙන ගන්න ඕනේ මේකේ සාකච්ඡාවක් යනකොට අන්‍ය තීර්ථක බමුණෙක් ඇවිල්ලා වාඩි වෙනවා එයා නිගණ්ඨනාත පුත්‍රයේ ගෝලෙක. ඒක බුදුරජාණන් නිගණ්ඨනාත පුත්‍රත් ඔයාට මේ ශික්ෂාවක් උගන්වනවා. ඉතින් ආර බොහොම සන්තෝෂයෙන් බාර ගන්න අපේ සාස්ත්‍රුන් වහන්සේ ගැන මේ සාස්ත්‍රුන් වහන්සේ අහනවා කියලා කියන්නේ. එයා බාර ගන්න එහෙමයි එහෙමයි. අපිටත් උගන්වනවා කාය වචී මනෝ ශික්ෂාවක් උගන්වනවා. ආ බොහොම හොඳයි බොහොම හොඳයි. ඒ කියන්නේ ශික්ෂාවක් කියන මිනිස්සු හැදෙනවනේ. මට පුළුවන් ද විස්තර කරලා දෙන්න කියලා. එතකොට කියනවා සතුම් මරන්න එපා සතුම් මරුවොත් ඒකාන්තයෙන් අපාගත වෙනවා. හොරකම් කරන්න එපා හොරකම් කරුවොත් ඒකාන්තයෙන් අපාගත වෙනවා. කාමීත්‍යචාර කරන්න බෑ බොරු කියන හිස්සත් කතා කරන්න බෑ. මේ මත්පැන් බොඩ් එක. ඔය පංචිල් පද පහ බුද්ධ ධර්මයේ නෙවෙයි කියලා එතන පෙන්නනවා. මේ නිකන් රාත පුතට තිබිලා තියෙනවා. දැන් අපි නේ බාධා කරන් තියෙන බුද්ධ ධර්ම කියලා. <clears throat> ඊට පස්සේ මේ කතා කරලා යම් කර්මයක් යම් යබ්බහුල යබ්බහුලං කරෝති තත් තත් නීයති. මොනවද වැඩිපුර කරන කර්මය ඒ අනුව අපාය තීඩිය. ඒකට පුත්‍රයන් ආතලන් දෙලා කියනවා මේ ඔය කියන විදිහට ඒක කතා පයන්න බෑ. තියෙනවා. ඊට පස්සේ කියනවා මොකෙක්වත් උදේ ඉඳලා හඳනකම් හතුන් මරන්නේ නැහැ. මොකෙක්වත් හොරගම් කරන්නේ නැහැ දවස් පුරා. කම්මිතයතර කරන්න බෑනේ දවස් පුරා කරන්න බෑ ඔය. බොරු කියලා ඉස්සරහින් කරන්නත් බෑ. බොන්නත් බෑ දවස් පුරා. ඉතින් වැඩි වෙලාවක් ඉන්නේ සතුන් මරන්නේ නැතුව හොරගම් කරන්නේ නැතුව එහෙම නම් වැඩියෙන් කරන කර්මය නෝනම් අපායේ තීන්දුව වෙන්නේ. මිනිස්සු වැඩියෙන් පව් කරන්නේ නැහැ. කිව්වට පස්සේ ආරයාගේ මිනිහා බාරද්ද බාරනවා. ඒකට ආනන්ද සාංශික පොඩ්ඩක් මැලියත් වෙලා එතකොට මේ අර කතාව එතනම නතර වෙනවා සරුවචනාංශය එළියට එන්නේත් නැහැ ඊට පස්සේ ආනන්ද ස්වාමීන් මැලියත් වෙලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ එතකොට දැන් මේ සාකච්ඡා හරියට උඹ හදේ මොකද කියන්නේ කියලා. ඉදිරි කියනවා කදාචි කරහති ලෝකේ උප්පද්දේ තථාගතෝ සම්මා සම්බුද්ධ මෙන්න වගේ පිස්සු කින්න පිස්සන් පියාටන් අතර වරින් වර බුදු කෙනෙක් පහළ වෙනවා. උන්වහන්සේත් කියනවා සතුම් මරන්න එපා සතුම් මරන්නේ හරි කතයි. හොරකම් කරන්න එපා ඒක හරි කතයි. කියලා මේ ටික දේශනා කරන හැබැයි කවදාකවත් සතුන් මරපේක අනිවාර්යෙන් අපාය යනවා කියලා කියන්නේ නැහැ. ඒක නම් නිවන් දකින්න බෑනේ. නිවන් දෙන්න කොනක් නැහැනේ. ඒක නිසා ඔබ ධර්ම ශාස්ත්‍රණ චම්බෙච්ච නිසා දැන් කරුණා කරලා පාහර වැඩි නැත කරනවා. සතුන් මැරුවනම් අබේදානයි කියලා එකක් මම කියලා දෙනවා. පුළුවන් තරම් අබේදානි දීපන්. හොරකම් කිරීමට මම දානි කියන එකක් පනවලා තියෙනවා. පුළුවන් තරම් දානි දීපන්. කාමීත්‍යචාරය කරන වෙනුවට අනුගේ කාමවස්තු ආරස කරපන්. එතකොට ඒක තමයි වෙනස් එකක් කියලා දෙනවා. බොරු කියලා මිහිසජන පරිසර දෙනද ධර්ම කතාව කරවන්ත කතාන කොට හිටපන්. ප්‍රමාදයට වෙන්න ලැබෙනවා වෙනුවට අප්‍රමාදී කරපන්. මේ පහ කරලා මේකට තේරෙනවා නම් ඔළුවක් තියෙනවා නම් එමස ඊට පස්සේ අර සිල්ලන්ත පැත්තට ගිහිල්ලා දැන් ඊට පස්සේ 100 ගානට යනවනේ දැන් අර අකුසල කර්ම කරපු එකට මේක වැදුනා නම් 100 ගානට යනවනේ සතුම් මරන්නේ අබේ දාන දෙනවා දන් දෙනවා අනුන්ගේ වස්තු කාමස්තු ආරක්ෂා කරන බොරු කියන කියන්නේම නැහැ බොන්නෙත් නැහැ අනිත් පැත්තට ගියාට පස්සේ බුදුරජාණන් කියනවා යම් දවසක හිටපන් මේ පවු ටික යටපත් කරගෙන පිං ආවයි කියලා එයා දැන් මේ හොඳටම හිත ගන්න පිංකම් කරනවා. කරන්නේ Taman කරපු අකුසල කර්ම දැන ඒක අනික් එක. ඇන්ටිඩෝට් එක දෙනවා. කරනකොට ගියාට පස්සේ එතන එන උපමාවට බුදුහාම සඳහන් කරලා තියෙනවා මේ වගේ දියතලියක් අරගෙන වතුර ටිකක් අරගෙන පීරිසයකට ලුණු කැටයක් දැම්මොත් මේකේ ලුණු රස එයිද එනවා. ওই ලුණු කැටේ ගංගානන්නකටදී දැම්මොත් ගංගානන්නදී ලුණු රස වෙයිද නැහැ. අයියේ. ලුණු කැටේ සාපේක්ෂව වතුර වැඩි. ආන්නේ වගේ තමයි පිනට සාපේක්ෂව පව් අඩු වෙච්ච ගමන් පවේ බලේ නැතිලා යනවා. අහෝසි වෙනවා. එතකොට බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙනවා ඔබ පව් කර බව දන්නවනම් ඒකෙන් පැනලා යන්නේ නැතුව ඒකට කලියොත් කරනවනම් ඒක පව් අක ඉක්මවලා යනවනම් අහෝසි කර්මයකටපත් වෙනවා. අහෝසි කරන්න පුළුවන්. ඒත් අජාසතරජුර එහෙම දෙයක් කර බවක් අපිට පේන්නේ නැහැ. පිංගම් කරලා තියෙනවා. නමුත් මෙතන කියලා කියන්නේ අප්‍රමාදය තමයි ප්‍රධාන වෙන්නේ. අප්‍රමාදව කටයුතු කරනවා නම් තමයි ළඟට දැන් එනවනේ පෙරන පරකර අකුසල කර්ම වල ධර්තතාවය අනුන් අසාධාර්ණ බනිනවා යනකොට පය අපිලා ගැටෙනවා අකුණු වදී নানা ප්‍රකාර දේවල් අන්නේ වෙනකොට හිත නරක කරන්නේ නැතුව මේ ගියාවයි ඒ ගියාවයි මම දැන් සතියෙන් කඩගන්නවා මේ ආරම්භණයි මට මෙහෙම කෙරුවේ මේ මිනිහා මෙහෙම කෙරුවේ කියලා ආගම් ಜಾති හොයන්න යන්නේ මම අරසා කරනවා නම් ඒ එනේන අකුසල කර්මයට අලුතෙන් කර්ම චේතනා පහල කරන්නේ නැත්තම් ලොකු ශිල්පයක් නෙතන අන්නේ ශිල්පේ තියෙනකොට ඒ කර්ම ඔක්කොම නිකන් ගෙවිලා යනකොට කිසි විදියකට කවුරුත් බැන්නට රකිස්සන් දෙන්නේ. එයා දන්න මේ පරණ කර්මයක් ගෙවෙන්නේ. ඒක හොඳම වැඩේ අලුතෙන් කර්ම රැස් කරන්න එපා. උඹ දැක් අහුන් නැති වගේ හිටපන්. දැනුන් නැති වගේ හිටපන්. හොඳ වෙලාව දැන් ඔබට ඕක ගෙවෙන්න ගන්නවා අලුතෙන් කර්ම රැස් කරන්න. ආන්නේ ආට් එක ඉගෙන ගත්තා නම් හැබැයි ඒකෙම කියනවා. ඒකට පරණ කර්ම වැඩි වැඩියෙන් ගෙවෙන්න පටන් ගන්නවා කියන්නේ. අපමණකට වෙන්නත් වැඩිය කරදර වෙන්න ගන්නවා. මේක නිවන් දකින්න කෙනාගේ හොඳ ලකුණක්. අපි හිතන්නේ මෙන්නේ අසාධාරණ ඒවා ඉන්න එපා. මට පිළිසස කරදර වෙන්නේ නැහැ. මොකද මම බුද්ධ ශ්‍රාවකෙක් මම සීල් අරගෙන ඉන්නේ. අර නෑ. හොඳට භාවනාව යනවනම් එරියස් එක ඉන්න ගන්න. ඒ සංසාර කරපු සියලුම අකුසලය වගේ ඉන්න පටන් ගන්නවා. ඔක්කොම ඒ කියන්නේ වැඩි වෙන ඔක්කොම කරන්න බෑ. ඔය මෙයාට ඒකනේ උනේ මේ මේ මේ කාටද අඟුලිමාල හම්දුවන්නේ. කුල්ලි ගලකර ගැහුවොත් අපගේ දිහට හරි ඔළුවට තමයි වදින්නේ. කවුරු හරි කාගරි ඇද්දොත් මෙයාගේ සූර කලවල වැදිලා යනවා. කවුරු හරි කියලා ගහුවොත් මේ හරියට මෙයාගේ මුණට වැටෙනවා. කුණු බල්දියක් දැම්මොත් යන පාරේ උළුවට වැටෙනවා. ඉතින් ඇවිල්ලා බුදුහාමුදුර කියලා කියනවා ඔබ ඕක ඉවසුවොත් නිවන් දැක්කොත් අහෝසි මේක මේකට තියෙන්දි කියලා ඔබ අපායට ගියොත් ආය බුද්ධ කල්ප කීයකට උඩේ ඉඳන්නේ. අර සේරම එන්න පටන් ගන්න නිසා ඔය එන ටික ගනි. ඒක නිතරම ඉවසගෙන හිටපන් මම කරපු දේවල් හැටියට මට හොම් වෙලා මදි. කොහොම නෙවෙයි මට එන්න තියෙන කියලා ඒ යන්නේ ඒ පෞරුෂත්වයෙන් එන පව් ඔක්කොම ප්‍රතික්‍රියා නොකර ඉන්නවනම් අහුසි වෙන්න ගන්නවා. ඒ නිසා අඟුලිමාල හාමුදුරුවන්ට දුන්නේ බුදුරජාණන් වහන්සේ මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. පිස්සු වැටිච්ච ඇතෙක් ළඟට ආවට පස්සේ කුක්කෙක් වගේ හිටියලු එහෙම කුඩේ අල්ලගෙන වෙන ඔක්කොම ළඟ යහම ඇතා දෙල්ලන් දානවලු. උදාන කළු අඟුලිමාල පිටිපස්සේ තියන්නේ කියලා. දාන ඉවර වෙනකන් කුඩේ අල්ලගෙන හිටලු උදාන්නවා. ඉස්සරහින් ඉන්න රහතන් වහන්සේ වාර වුණොත් ඉවරයි. ඔබ රහත් කරගෙන හිටපන්. ඔය රහත්කම නැති වුණොත් මෙහෙම ඇතත් ඉවරයි. ඒ නිසා ඒ කෙනෙක් නිවන් දැක්කට පස්සේ අනික් කටියේ තෙදට බය වෙනවා. මොකද මේ කාලනේ තියෙන අනිත් පැත්ත කාලා ඒක බණෙන් නෙවෙයි ඉගෙනගෙන තියෙන්නේ. අත්දැකීම ඉගෙන දෙන. ඒක යටපත් කරලා තියෙනවා බුදුහාමරන්ගේ බලයෙන් නැත්නම් පුරුෂ ධම්ම සාර්ථක ගුණේ සීලෙයි. ඉතින් ඒක නිසා අපි ළඟ පව් නැත්තේ නෑ ඇති වෙන්න පව් තියෙනවා. ඒකට බය වෙලා අයින් කරන්න යන්න එපා. දැන් ඔය එන්නේ ඒ වගේ එරියසෙක් එන්නේ ඉවසකම් පපුව වතුට්ටියක් ගන්න කරගෙන හිටපන් ඕවා. ඔකට කේසස් දාන්න යන්න බෑ. ඔකට රියැක්ට් කරන්න යන්න බෑ. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හීනකින්වත් හිතන්නේ බෑ. හිතපු ගමන් ඔබ හිත නරක කරගන්නවා අලුතෙන් කර්ම රැස් කරනවා. උවිත වැඩි එන්නේ අරවා. එන්නකොට හිතාගන්නේ ඔය වැඩි එරියස් එක එන්නේ account balance කරගෙන යන වෙලාව. ඒ වෙන්නේ අරපන් පුළුවන් තරම් ඉන්න අරපන් අන්තිමට අර බැනපු මිනිස්සු ඇවිල්ලා දණ්ඩ නමස්කාරයෙන් සමාලං වෙනවා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පුදුමයි. මෙච්චර අපි බණින් ඉඳි මොනවක්වත් කිව්වේ නැහැ. ඔබ වහන්සේනවා රහතන් වහන්සේනවා කියලා කිව්ව ඊගාසේ අනිත් පැත්තට දානවා. කන්න හරහ දෙන්න ඕනේ ඒ වෙලාවට මේ උඹ වැඩක් බලාගන්නේ දඟලන් දෙන්න එපා. ඒ වෙලාවේ ඔසේක මයිකේ ගතියක් උඹේ ගතියක් නේ ඵලයක්. දැන් එන්න එපා ස්තුති කරන්න. ස්තුතිය තමයි බයන්නේ. මේ බණිනේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට අම්මා තාත්තම තු ගන්න. ස්තුති කරන්න එනකොට තමයි දෙන්නේ එරියස් එක දෙන්නේ. කෑවා නේද? ආයෙත් වැඩි යහපන්. අර ගහලා බැලලා කරනවට වැඩි යහපන්. ඒ නිසා ස්තුති කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. මට අදාළ නැති යක් නම් කතා කරලා කියන්නේ නැත්තත් ස්තුති ඕනේ. ඔබේ ස්තුති කරන්නේ නෙවෙයි මම වැඩ කරන්නේ. මම වෙන ඕන කොහොටත් මං යනවා. ඔබ ස්තුති කරගන්නේ පැත්තකට යනවා. ප්‍රමාණයට කරපයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකට අධ්‍යතිය. ඒ දෙකේදි සැලෙන්නේ නැති ගතිය එනවනම් ඒකෙන් පේනවා මේ මනුස්සයා මේ කවුරුත් නාව නලවන්න පිනවන්න රන් මිනිමුතු වලින් බෑ. ඇලේ දුලේ ගංගාවේ මගේ හිත නෑ. මගේ එල්ලේ ඕගොල්ලොත් එක්ක ගනුදෙනුවක් නැහැ. ඕගොල්ලෝ නැතුව බෑ මම කවුද කියලා දැනගන්න ඒ ඒ ප්‍රතිචාරවලදී. ඌවට හැලෙන්නේ ඒ ඒ මට්ටමට එන්න අනාගාමී වෙන්න ඕනේ. අනාගාමී මට්ටමට ගියාට පස්සේ තමයි මේ මිනිස්සු එක්ක නැතුව බෑ. මිනිස්සු දෙක ඉන්න ඕනේ ඒගොල්ලෝ ඒක සාමාන්‍ය ප්‍රතික්‍රියා කරනවා. උඹ ස්තුති කරත් ගැහුවත් බැන්නත් ඒකට එජෙන්ඩා වෙනස් කරන්න යන්න එපා. මේක ගෙවෙනවා. දැන් මේක යනවා. ඒක නිසා සියල්ලම කෙරෙහි එක විදිහක කණ්ණාඩියක් විදිහට පාවිච්චි කරනවා ජනයා සමාජයේ. හැබැයි ඒකට ආන්සරබල් නැහැ. ඒ ඒ ඒ ඒ ගතියට තාදි ගුණය කියලා කියන්නේ ඒකට දෙයියොත් අනේම බ්‍රහ්මත්ව වෙනවා. ඒක මේ එසේ මෙසේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. මොකද මිනිස්සු යන්නේ ආර්ථික න්‍යායට නිදුම සැපේ වෙන නීතියටනේ. ඒ වුණත් අපි ළඟ ওই තාදි ගුණේ සෑහෙන්න දැන්න තියෙනවා අපි දන්නේ. අපිට කරන්න තියෙන්නේ ඉදුම සැපේ වෙන්නේ කියලා දන්නේ තුප්පහි ගතිය කියන්නේ. කුප්පණ ගතිය කියලා කියන්නේ. අවශ්‍යන ගතිය දැනගෙන ඇවිස්සෙන්නේ නැති ගති ගොඩාක් අපි ළඟ දැනටමත් තියෙනවා. අන්න ඒ ටික උදුප්පන විදියට පෝෂණය වෙන විදියට කටයුතු කරන්න කල්යාණ මිත්‍රගේ අසුර තියෙනවා. කල්යාණ මිත්‍රයා ඒක තමයි ආදර්ශය තියන්නේ. මොනම දෙයකටවත් වැඩිය අදිසිය මොනවාරි කිව්වත් දීර්ඝ කාලින වශයෙන් ගන්නකොට කාටවත් මයින් කරන්නේ. ඒ කියන්නේ ඔලොමල ගතිය නෙවෙයි. මයින් කරලා බෑ මට කවුරුත් එක දිගට දිගට යන්න බෑ. මම තනියම යන ගමනක් තියෙනවා. දෙවන්නේක් නැහැ. අදුතියෝ. එතෙන්දි කර්ම ගෙවෙනවා. හැබැයි ගෙවුනට පාටියක් දාන්න හම් වෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. කිසිම ජොලියක් දාන්න බෑ. මොකද ජොලිය නොදැමීමනේ දැන් මෙතන යන ප්‍රතිපත්තිය. එතකොට නොලෙජ් එකද, ලාභ සත්කාරද, කල්යාණ ඕනතරම් හම් වෙනවා. ගිහිලා ඕවර් ගිහිලා තියෙන. නහයට උඩින් ගිහිලා තියෙන්නේ. ධර්මයක් විතරයි ඒකට වැඩ කරන්නේ. නිකන් ආදර්ශ චරිතයක් වැඩ කරනවා. ස්වර්ණ සොතන්නම දැක්ක කවුරුන් දැන් ආනන්තරිය පාප කර්ම පහ කරොත් ඒක අනිවාර්යයෙන් ඊළඟ භවයේ උපච්ඡේදනීය විදිහට ගෙවන්න වෙනවා. නමුත් භික්ෂුන් වහන්සේලාට ඇයි ආනන්තරිය පාප කර්මයක් නොවන උපසම්පදා භික්ෂුවකට විතර මනුෂ්‍ය ඝාතනයක් කරාම ඒක පාරාජිකාවක් විදියට අරගෙන ඒ උපසම්පදා භික්ෂුත්වයෙන් අයින් කරන්න තරම් බුදුහාමුදුරුවෝ විනය ශික්ෂාවක් දැක්මේ ඒක අහෝසි කර්ම ගණයට ගේන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒක විතරක් නෙවෙයි. ඒක ඒක භික්ෂුවකටනේ භික්ෂුණියකට තව භික්ෂුණියක් පරාජික වෙලා නොකිය හිටියත් පරාජිකයි. තේරෙනවද කතාව? නෑ. භික්ෂුණියකට දැන් භික්ෂුවකට මම පාරාජිකා වුණොත් කවුරු හරි ස්ත්‍රිය දූෂණය කරොත් මම පාරාජිකයි. ඊට පස්සේ මම නොමිලේ දෙන බත් කන්න බෑ මට. භික්ෂු තත්ත්වේ නෑ. සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්න පුළුවන්. භික්ෂුණියකට එයා පුරුෂයෙක් එක්ක සමවාසී ඉන්නොත් පාරාජිකයි. ඒ බව දැනගෙන හෙලිකරි නැතිනම් ළඟ ඉන්න භික්ෂුවත් පාරාජිකයි. භික්ෂුවද භික්ෂුණීද? භික්ෂුණියයි. භික්ෂුණිය. ඔබ භික්ෂුණිය නෙවෙයි. ඒ නම් බය වෙන්න දෙයක් නැහැ. ඒක ඒ තරම් බුදුරජාණන් වහන්සේ මේ ශාසනයක තියෙන වැටීම් වේලා කියලා තියෙනවා. ඒ කියන්නේ කාන්තාවන්ගේ තියෙන ඒව වහන ගතිය. ඒ නිසා කාන්තාවකට පාරජිකා වික්ෂ භික්ෂුණියක් පිළිබඳ දැනගෙන හෙළි නොකර හිටියොත් මේක සාමාන්‍ය දැන ජර්මන් නීතියේ තියෙනවා. අපරාධයක් කරන්න විතරක් නෙවෙයි අපරාධයක් දැනගෙන නොදන්නවා හිටියොත් ඒ දැන් ඔය මේකේ ත්‍ස්තවාදී පනතරත ඒක වැටලා තියෙන අපිට. දන්නවනම් නොකිය හිටියොත් ආණ්ඩුවට යාව අල්ලන්න පුළුවන්. ජර්මන් සාමාන්‍ය නීතියට පුළුවන්. හදිස් නීතියටෝ මේ ත්‍ස්තවාදී නීතියට නෙවෙයි. ඒ වගේ එකක් දාලා තිනවා භික්ෂුණියකට. ඒ මොකද ඒගොල්ල අතර තියෙන අර විනය දැඩි කරන්න. ඒක බලපාන්නේ පඤ්ඤත්ති වජ්ජවට ලෝක වජ්ජ නෙවෙයි. පඤ්ඤත්ති වජ්ජ කියන්නේ බුදුරජාණන් ශ්‍රීන මම මෙහෙම සමාජයක් ඇති කරන සමාජයේ මේ නීති ටික. මේ නීති කර්ම මේ සමාජේ නෑ. එච්චරයි. ඒක මේ මේ ලෝකෙට දාන නීතියක් නෙවෙයි. ඒක නිවනට බාධාවක් වෙන්නේ නැහැ හැමෝටම. නිවනට බාධා වෙන්නේ තමන්ගේ තියෙන කුකුසහරහා. තමන්ට සැකයක් පහළ වෙනවනේ. ඒකේ සමාධිය අනිත් පැත්තනේ. මම මේ මම එක්කම සමාජයේ ඉන්න භික්ෂුවක් විදිහට නමුත් මම පාරාජික වෙලා. එතකොට මේ බඩ දන්න ගන්නවා. ඒ කියන්නේ අසහනෙ එන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් මම ස්ත්‍රී දූෂණ කරි කරා නමුත් ඒක පිළිගන්න කැමැති. මට නිවනත් උනා එහෙනම් ස්ටෙප් බෑක් කරපන්. සාමනීර වෙන්න පුළුවන්, ගිහි වෙන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. ඒක තියෙනවා අග්ගිකද්දෝපන සූත්‍රයේ ගිහි සාමනීර වෙච්ච 69ක් පස්සේ රහත් වෙලා තියෙනවා. 69ක් අපාගත වෙලා තියෙනවා. 69 ලේවමනේ දාලා තියෙනවා. 69ක් කියනකොටම රහත් වෙලා තියෙනවා. ඒක එක නයි අධ්‍යාශ වල හැටි. ඒව එන්නේ අර මේ බුද්දිස්ට් ජුරිස්ඩික්ෂන් වල. ඒ කියන්නේ ජුරිස්ප්‍රුඩන්ස් වල. බුදුසසුනේ පනවන මේ සමාජයට එනවනම් මේ නීති රකින්න ඕනේ. රකින්න නැතුව මේ සමාජයේ හිටියොත් හොරෙක්. ඒක ඒ නීතිය දැනගෙන ස්ටෙප් බෑක් කරොත් පස්සට ගියොත් නිවනට බෑ නැත්නම් කියනවා සංගන්තර මග්ගන්තර දෙකම වෙනවා. ස්වර්ගයට යන්නත් බෑ මාර්ගය ලබන්නත් බෑ. සාමීර වුණාට පස්සේ මග්ගන්තරේ අයින් වෙනවා. ඊට පස්සේ හඳුගෙන හිටියොත් එබලේ ඒ කියන්නේ නිවනට යන්න බෑද හම්බුනේ. ඈ අපේ සමුපසම්පදා වික්‍රමකතුන් වල සතර පාරාජිකවලින් එකක් වෙනවා. කියන්නෙත් නෑ හම්බගෙන ඉන්නවා. හැබැයි කොච්චර කරත් භාවනාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ යාට ඇති වෙන කුකුස යාට ඇති වෙන මේ මේ සැකය ඒ සැකය ඒක ඇත්තටම වික්ෂු සමාජයේ සම්පූර්ණ නොතිබිය යුතුයි. අපි වික්ෂු සමාජයේ ජීවත් වෙනවන කවුරු හරි දෙන දේ කාලේ එක බත්තරිය කාලේ එක පැත්තට බුදිය ගන්න කට්ටියනේ. අපි ළඟ පුද්ගලිකත්වය තියෙන තාක් කාලේ අපි පුත්තජන. අපි ට්‍රාන්ස්පරන්ට් වෙනවනේ. මයි ළඟ පවු තියෙනවා. මෙන්න මේ ටික තියෙනවා. මට මේ මං ඔබ අන්තිට ඇවිල්ලා කියනවා. මයි ළඟ මේ පැත්තේ ක්වොලිටිස් තියෙනවා. ඒක ඔබ අන්තිලා දන්නවා. ආනේ විදිහට මේක හෙලි කරපුවද ඇත්තටම තියෙන්නේ මොකක්වත් නැහැ හෙලි කිරීම පමණයි ආවි කතා හිත පාසෝති ඉතින් ගිහි සමාජයේ ඒක ලියලා තියෙනවා සේන්සන් සයිකෝපැත්ස් කියන පොතේ සයිකෝපැත් දඬුවම් කරලා හිරේ දාලා මරණය යොත් විතරයි හෙලි කරන්නේ ඕක අන්තිම රිසෝට් එක සෝවන් වෙච්ච කෙනා පටන් ගන්න හෙලි කරනවා එකම ලිස්ට් එක සේන්ගේ තියෙන ගතිවල අන්තිම ලිස්ට් එකේ උඩම තියෙන එක සයිකෝපැත්ගේ අඩියම තියෙනවා අපිට තියෙන්නේ අපි කරන වැරද්ද පිළිගන්න කැමති නැති වෙන. නැත්නම් වැරදි වලට බුදු දහම තෝරන තරම් සමාව දෙනවා. අපිට ඒක ප්‍රමාණ කරලා ඕනන් වැරදි ඔක්කොම වැරදි වලට සමාවිල්ල නෙවෙයි. මම ඔබතුමන්ත් එක්ක කතා කරනවා ඔබතුමාගේ මෙන්න මේ වැඩේට මට එදා මෙහෙම වුණා. ඒ වෙලාවේදී ඒ කරන්න දෙයක් නැහැ. නමුත් දැන් මම ඔබතුමා මට සමාව දුන්නත් නැතත් මගේ තියෙන යුතුකම තමයි මම ඇවිල්ලා ඒක හෙලිකිරීම කරනවා. අත්පුරුෂෙක් නම් සමාව දෙන්න වෙන දෙයක්. මට මේ අවස්ථාව chance එක දෙන එක මට හෙලි කරන්නේ ට්‍රාන්ස් එක දෙන එක තමයි ඒකේ තියෙන පින. ඒක එක නීතියක් තියෙනවලු ලංකාවේ. කෙනෙකුට අති ලියුමක් බාර දුන්නොත් කාම හේතුන් සහ බෑ කියන්න බැහැ. අපි කීට ධාතරි ඒ වෙලාවේ මට අපොයින්ට්මන්ට් එකක් කියනවා කතා කරන්න නෙමෙයි කියන්නේ. මට ඔබ තුන්න පණිවිඩයක් තියෙනවා මේ මට අති පණිවිඩය දෙන්න ඕන. බෑ බෑ කියන්න බැහැ. බෑ කියන්න බෑ. එහම අයිතියක්. අතෝ ප්‍රවේශී වශයෙන් ඒ වගේ අපි යම කාටරි පාක උදාහරණ ගිහිලා කිව්වොත් අනිත් කෙනා කියන්න බෑ දැන් බෑ කියන්න පුළුවන්. අර බෑ කියන්න බෑ. පස්සේ හරි අවස්ථාවක් දෙන්න ඕනේ. මම සමාව දෙන්න එක වෙනම කතාවක්. මන්ට හෙලි කිරීමේ ඒක අපිට මේක මේ බර්ත් රයිට් එක. ඒ නිසා අපේ මේ පැවිදි ජීවිතයේ තියෙන්නේ වැරදි වෙන්න කියන එක නෙවෙයි. ඒක නිවැරදි කිරීමේ ක්‍රමයේ ස්කිල්ෆුල් එච්චරයි. දැන් හිත පිට යන්නේ නැතුව ඒක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. පිටගියේ හිත නැවත අරමුණට ගෙනත් බීමේදී අපි ක්‍රමවේදය ගන්නවා. දන්නේ නැත්නම් එච්චරයි කමටහන් සුද්ධ කරන්නේ. වෙන මොකටත් නෙමෙයි කමටහන් සුද්ධ කරන්නේ. හිත පිට යෑම නැත කරන්නේ නෙමෙයි. පිටගියේ ඒක නැවත අරමුණේ ගෙනත් තබා ගැනීම දන්නේ නැත්නම් ඔච්චර මහානකම් කරත් කොච්චර භාවනා කරත් කමටහන් සුද්ධ වෙලා නැහැ. එයා සතාකාරවාදයක් කරනවා. වැරදි නොකර සිටීමේ ක්‍රමය අනුව ගුරුවරයන්. ගුරුවරයා දන්නේ බුදුහමටත් කරන්න බෑ. බුදුන් කරන වැරදි වෙන එක ප්‍රශ්නයක් නැහැ. නිවැරදි කිරීමේ ක්‍රමයේ සදාචාර ක්‍රමයේ බුදුහාමුදුරු ප්‍රතිපදාවක් වේතන ඒක අහගන්නේ කමඨාන් සුද්ධ කරනවා. ඒකට වැරදි හෙලි කිරීම වෙන්න බෑ. ඇත්තටම කියනවා නම් අයින්ස්ටයින් කිව්වේ මොකද්ද වැරද්ද හෙලි කරනකොට වැරද්දට උත්තරේ දෙනවා. මේ කතෝලික ක්‍රමයකට බැලුවොත් නිකන් කන්ෆෙෂන් එකක් වගේ නේ හම්බුනේ. හිලර කට තියලා කතා කරනවා කියන්නේ. පාප පාප හිල කතා කරන එක ඔක්කොම අපේ ක්‍රම. ඒ ඔක්කොම බෞද්ධ ක්‍රම. වැරදි නොකර සිටීමක් ගැන බුදුරජාණන්සේ මේ ලෝකේ කාටවත් කරන්න බෑ. හැබැයි මෙහෙට කිරීමක් කරා කියලා කර්ම විපාකයෙන් ගැලවීමක් නෑ නේ. නෑ සෝෂල් පැත්තකින් කරා ඉන්නේ ඊපස්සේ වීතික්‍රමණය වෙච්ච ඉවරයිනේ. සමාජ වශයෙන් ආචාර ධර්ම වශයෙන් යාට ඊට යට අන්තරන් කල්චර් එකක් නෑ. මැක්සිමම් කල්චර් එක තමයි. <clears throat> තමන්ගේ වැරද්ද හරියට බවනට වැඩි අඩු කරන්නත් එපා වැඩි කරන්නත් එපා දැන් ප්‍රමාණයට වැරද්ද ප්‍රමාණය කරලා අදාළ පුත්ලට කියනවා නැත්නම් ඔතොරිටි කියලා කියනවා. මෙහෙම දෙයක් වෙලා කියනවා. මට එක්ක පාඩුයි එක්ක ලාභයි මට දැන් මගේ මෙන්ටැලිටි එක කියන මේ කියන එක ලාභයි කියලා confession මට කියලා කියනවා. කියවන්න බෝධිචර්ය අවතාරයේ 9 වෙනි පරිච්ඡේදය. ආයි මම දැකලා නැහැ එච්චර ලස්සන මේ පාපොච්චාරණය පිළිබඳ ලස්සන වචනයක්. ඒ අතු බලනකොට අපිට වෙත පැමිණෙන මේ සියලු දුක් නිවනට ස්වර්ණමය ගේට්ටුවක්. ඒ හැම එකකම තේරුම් ගන්න පුළුවන් මම ගත කරපු ජීවිතේ හැටි. දැන් මට අසාධාරණ පාඩුවක්, නින්දාවක්, කරදරයක් ලෙඩක් එනවනම් ඒක දිහා මුලැමැදාක තුනම බලන්න. එනකොට කලබල වෙන්න එපා. මැදදී කලබල වෙන්න එපා. ගියාට පස්සේ බලන්න. එතකොට බලතැවි මගේ කර්මය මෙන්න මෙහෙමයි තියෙන්නේ. එරිය සෙන්නේ ඔය. මම ඒ උනාට බලන්නේ කරුම් මිනිහට දඬුවම් කරන්න හදනවා. එයාගේ කාලේ බලනවා. ඒ කියන්නේ අලුතෙන් කර්ම රැස් කරනවා. අරක දිහා බලන්න ගෙවන්න පුළුවන් නම් දික්කේ දික්ක මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන්. ඒක බාර ගන්න බැරි කෙනෙක් අසපුරුෂයා. කියන්නේ දිත්තේ දිත්ත මට මම මේක දැක්ක දැක්ක පමණින් මෙච්චරයි කියලා කිව්වට පස්සේ ඒක බාර්ගන එක සාධාරණ පාහරයි මට කියන්න ඉන්න එපයි කියනවා ගන්න එපා ලයිස්ට් ඒ කියන්නේ පාප මිත්‍රෙක් යම් කෙනෙක් තමන්ගේ වැරදි හෙලි කරනවා හෙලි පාප හෙලි කරනවා කියලා කියන්නේ වෙන වැරද්දක් කරන සමාව දීමක් නෙවෙයි හිට්ලර් කිව්වේ වැරද්දකට සමාව දෙනවා කියලා කියන්නේ වෙන වැරද්දක් කරන්න අවසරයක් ඒකනේ ලෝකෙ තියෙන ඒක නෙවෙයි මෙතන කියන්නේ එයා සුද්ධ වෙන අදහසෙන් කියන්නේ ඒක කියනකොට ඉවසන්න තමනුත් ඒක තමනුත් දැනගන්න මම වෙච්ච වරදිනවාමයි කියලා හිතා ගන්න. ආයේ දෙකක් නෑ කාටවත් කියන්න බෑ. එතන තියෙන මේ විවෘතකම බුදුරජාණන් කියන්නේ ආවි කතා ඉස්ස පාසුවකි. හෙලි කරන්නාට පහසුවක් වෙයි. හෙලි කරන්නේ පිස්සෙකුට පිටහට්ටෙකුට නෙමෙයි. තව උපසම්පද වෙච්ච භික්ෂුවකට. එයාට ඒක විහිළුවට ගන්න බෑ. බෑ කියන්නත් බෑ. ආපත්‍ය දේශනා කරන්න આવොත් බෑ කියන්නත් බෑ. කාට හරි කියන්නත් බෑ. මොන තරම් මොන තරම් ගැම්මක්ද කියලා බලන්න. අපි කම්මගේ දරුවෝ නෙවෙයි. ඒකට අපි බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමයට බැඳුනට පස්සේ අපිට ඕන වැරද්දක් කරලා ඉවරලා ඇවිල්ලා බුදුන් දැක්කා වගේ තමයි. තව සංඝයා වහන්සේ තමයි දැක්කට පස්සේ මට මෙහෙම අපත්‍ය දේශනා කරන්න ඕනේ. කාරණාව කිව්වට පස්සේ එයා ඒ වෙලාවට බුදුහාමුදුරුවෝ තමයි. ඒ හාමුදුරුවන්ට තව හාමුදුරුවන්ට කියන්න බෑ. වික්ෂුන් වහන්සේ නමකට නම් ගිහිලා කියන්න පුළුවන්. පිටගෙනකොට කියන්න බෑ විශේෂ බරපතල අපත්‍ති භික්ෂුනාථර කියත හැකි එයාගේ ගුරුනාථර කියලා කියත හැකි මේ මේකක් වෙලා තියෙනවා මම ළඟට කිව්වා මේ නිතර නිතර යා මේක කරනවා ඒක නිසා පොඩ්ඩක් බලන්න කියලා ඒක ප්‍රශ්නයක් නෑ නමුත් ඒක මේ කැපිටලයිස් කරන්න බෑ එතන කර්ම විපාක නැතුණා නෙවෙයි කර්ම විපාක වැඩි කරගන්න අනවශ්‍ය විපාක වැඩි කරගන්න තියෙන අවස්ථාව අඩු කරලා දෙන්න ඒක එතනින් ඉවරයි be prepare for the next stop මගේ. ඊගා මොහොතට ලෑස්තිය. අරගෙන අඩාව ගගා චර්චු ගගා ඉන්න දෙයක් නෑ. ඒකට විනයානුකූලව කලියුත්ත කරලා තියෙනවා. කර්මය ගෙවුණයි කියලා කියන්න බෑ. ඉරේසුණා නෑ. අලුතෙන් ඊගා චිත්තක්ෂණයට හිත අලුත් කරගන්න. ඊගාට පැමිණෙන චිත්තක්ෂණයට අලුත් වෙන්න පොඩි අවස්ථාවක් තියෙනවා. පොඩිත් නෑ ඒක සෑහෙන ලොකුයි. දැන් මේ සංඥා ධාරණ. ඒ තමයි ගුරු හමුරු වෙන්න ඕනේ නෑනේ. කවුරු හරි සංඥා වංශනමා කරන්න කියලා අපත්‍ය දේශනා. ඊයේ ගිය ගිල්ලලා ගොව්වක් කොහොම වහගෙන අරකු ටිකක් බීලා පුදිය. ඇඟිය තියෙන විසාර අපි කරපැත්තා. මේ මෙල්බන් ඔව ආගෙන ඉන්න එපා. ඕගොල්ලන්ට ඔව බබාලා ඔව ඔළුව නරක කරගන්න ඕනේ. හොඳයි දැන් 9 වෙලාව එහෙනම් අපි මෙතනින් නතර කරන්නයි සමා මේ අවස්ථාව ගන්නෙ. මෙල්බන් වෙන කියන දෙයක් නැහැ නේ. හොඳයි එහෙනම් අපි සමුගන්නවා. අපි මේ මේ ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කරලා අපේ ධර්ම සාකච්ඡා වාරේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. පෙරුවන් සරණයි මෙල්බන් වලට. හොඳයි අපි එහෙනම් ධර්ම සාකච්ඡා මේ කුසලී ශීලෝක සත්වාසීන් සඳහා එදා හදාගැනීමේ අදහසින් ඊතාවත ආදී ගාථා සජ්ජායනාට බලමු. ඔකේ. සටහන් කරගත්තා. කියනවා. ඊතාවතාචනම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊතාවතාචනම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.